මේ වැඩ පිළිවෙලකට මේකේ ස්වરૂපේ සාමාන්‍යයෙන් ධර්ම සාකච්ඡාව ස්වરૂපෙමයි. නමුත් මේකදී අපි තම තමන්ගේ භාවනාවට අදාළ තොරතුරුට විතරයි හුම්කම් දෙන්නේ සාමාන්‍ය පොදු මූලධර්ම ප්‍රශ්න මේ වෙලාවේ ගන්නෑ. ඉතින් කෙසේ නමුත් ඒ සූදානම් වීමක් වශයෙන් ලිඛිත ප්‍රශ්න ඉදිරිපත් කරලා තියෙනවා. අපි කියමු රජි මහත්තයට ඒක සභාගත කරන්නයි කියලා ආරාධනාවක් කරමු. වෙන කාට හරි අතරමැදදී වෙන කිවිතු කළ යුතු ප්‍රකාශන ප්‍රශ්න තියෙනවා නම් පිරිසුදු කර ගැනීම අවශ්‍ය වෙනවා නම් ඉල්ලලා ඉදිරිපත් කරලා තියෙන මයික් එක පාවිච්චි කරන්න අපි ලිඛිත ප්‍රශ්න වලින් සතිವಾರේ පටන් ගන්නලා යන්නේ. අවසරයි ගරුතර ස්වාමින් වහන්සේ වෙත নমස්කාර පූර්වකෝ කියා සිටිමි. පරයන්ක භාවනාවේ ආශ්වාස හා ප්‍රශ්වාස කෙරෙහි සිත පවත්වාගෙන යාමේදී පැය භාගයක පමණ කාලයකදී ඉතා කෙටි ආශ්වාස ප්‍රශ්වාස තත්ත්වයන් බවට පත්වී කය සැහැල්ලු තත්වයකට පත්වේමි. මේ තත්වයේම සිත පවත්වාගෙන යාමට දැඩි කැමැත්තකින් පසු යෙමි. එසේ ටික වේලාවක් ගත කීමෙන් පසු උමනාවෙන්ම එම තත්වයෙන් ඉවත් වූ යෙමි. එසේ නොකර තවදුරටත් එම කෙටි ආශ්වාස ප්‍රශ්වාස කෙරෙහිම සිතින් බලාගෙන සිටීම කළ යුත්තේද? පැහැදිලි කර දෙන මෙන් নমස්කාර පූර්වකව ඉල්ලා සිටිමි. ඒක තමයි යෝජනා කරලා තියෙන විදිහටම සබකෝල වෙනවා හිත. කෝල ගතිය සමුනරි කරන්න හිතනවා. ඒ කරන හැම දෙයක්ම ඇහැට කුණ වැටෙනවා වගේ යමක් නොකර සිටීමේ කලාව තමයි ඉගෙන ගන්න ඕන. නැත්නම් ඒක තේරිලා තමයි ප්‍රශ්න ඉදලා තියෙන්නේ. මම මෙහෙම කරා. ඒ වෙනුවට එහෙමම යන්න දෙන එකද කරන්න තියෙන්නේ කියලා. ඒක තමයි කමඨාන් සුද්ධ කියන දේ බලාපොරොත්තු වෙන්නේ. භාවනාව පදන් වුණාට පස්සේ වගකීම් භාවනාවටම බාර දෙන්න මොනම දෙයකටත් අත තියන්න යන්න එපා. අත තිබ්බොත් කෙලෙසයක් කියලා හිතා ගන්න. භාවනාව දන්නව කරගෙන යන හැටි ඒ වෙලාවට මුල් ටිකේ සකස් කරලා දීලා භාවනා පිළිවෙනකොට ඒ විදිහට ඇඟිලි ගැසීම් නොකර අනායූහං කියන විදිහට අතිධාවනයට යන්නේ නැතුව යන්නේ ඒක තමයි කරන්න තියෙන්නේ. තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්සේ මා ඔබ වහන්සේ කියා දුන් ආකාරයට හිස පිටකොන්ද ඍජුව තබාගෙන වාඩි වී මා සිටින ආකාරය හොඳින් පරීක්ෂා කරන්නට යෙදුණා. විනාඩි 10ක් 15ක් පමණ ඒ ගැන විමසිල්ලෙන් සිටින විට කැස්සක් ආවා. කෙල ගිලෙන ආකාරය හොඳින් දැනගන්න හැකි වුණා. ටික වේලාවකින් උදරයේ කොටස ඉස්සෙන පහත් වෙන ආකාරය දැනගන්න දැනගන්න හැකි වුණා. ක්‍රමයෙන් ඒ දෙස බලා සිටන විට දැනුනේ නාසයේ කෙළවරින් යම් උණුසුමක් පිටවන බව. මම ඒ දෙස ඉතා ඕනෑකමින් බලා සිටියා. සමහර වෙලාවට උදරයේ කොටස වේගෙන් වේගෙන් ඉස්සෙන පහත් වෙන ආකාරය දැනගන්නට ලැබෙනවා. වෙලාවක බොහොම සෙමින් දැනගත්තා. ඔහොම ඉන්නකොට මට දැනෙනවා පපුව කොටසෙන් ඒ ඉස්සීම පහත් වීම. මම හොඳින් අවධානය කළා. ටික වෙලාවකින් මට දැනෙනවා එකම ආකාරයකින් යන හුලම් පාරක් වගේ දෙයක්. ඒ දෙස බලා ඉන්නකොට බොහොම වේගවත්ව හෙමින් යන විදියටයි දැනෙන්නේ. මා ඒ දැනෙන දේ ගැන විමසිලිමත්ව බලා සිටන විට මට දැනෙනවා නාසයේ කෙළවර වරකට උණුසුම්වත් විටක සීතලයකුත්. එහෙම බලා සිටන විට වේගවත් වෙනවා. සියුම් වෙනවා දැනෙනවා. මේ හුලම් පාර එකම තැනක විතරක් වදිනවා වගේ දැනුණා. ඒ දෙස බලා සිටියා. අපේ හාමුදුරනේ මට දැනගන්න ඕනේ මේ කුමක්ද? නිවැරදි මගක්ද? වැරදි මගක්ද? මට කරුණු පහදා දෙන්න. තෙරුවන් සරණයි. මේක තමයි ආර්ය පරිශන කියන්නේ තමගේ ශරීරය පාවිච්චි කරනවා සම්පූර්ණ පරිශනට ලක් කරපු සතෙක් වගේ සම්පූර්ණ එයාගේ නිසිනින්දේ යන්න දෙන්න මොනම දෙයකටත් අත තියන්න නැතුව නමුත් අවධානයේ තියෙන්න ඕනේ නිරීක්ෂණයේ තියෙන්න ඕනේ පූර්ණ තත්වයක නැත්තම් උත්සන්න ආසන්න නිරීක්ෂණයකුත් කරනවා කියලා හිතලා මොකක්වත්ම කරන්න නැති ගතියකුත් ගියාම සම්පූර්ණ ධර්මයේම විතරයි ඉතුරු ඒක අවුල් වෙන්නේ මේක හදන්න ගියොත් මේක හසුරවන්න ගියොත් විතරයි මේ සංස්කරණය වෙන්නේ නැත්තම් කෙලස් බවටපත් වෙන්නේ මෙහෙම බලන් හිටියොත් තමයි ශරීරයට කරන ලොකුම ප්‍රේමේ ශරීරයට කරන ලොකුම කරුණාව ලොකුම මෛත්‍රිය එතකොට තේිනවා අපි මේ විදිය සැලකිල්ල ශරීරයට කවදාකවත් කරන්නේ මේකෙන් බූරුවෙක්ගෙන් වගේ ඌරෙක්ගෙන් හරකෙක්ගෙන් වැඩ ගන්නවා මිසක්කා කවදාකවත් ශරීරයට විවේකයක් දීලා සමබර භාවයක් දීලා ලීච ස්වරූපයක් දීලා ඒක දිහා බලන් ඉන්නවනම් ඒක මවක් කිරින දා කිරි තත්ත්වෙන දරුවෙක් දිහා බලා ඉන්නා වගේ ශ්‍රී ලංකන දරුවෙක් දිහා බලා ඉන්නා වගේ දරුවගේ පුෂ්ටිමත් වර්ධනය දිහා බලලා මම සතුටු වෙන්න වගේ තමන්ටම ශරීරයට මෛත්‍රී කරගන්න පුළුවන් නම් ඒකයි manussකම කියලා කියන්නේ. අපි කඹරනවනේ. ඊට හොඳම යාමේ හොඳම වෙලාව කාගැරි කුණු කන්දලයකට කඹරනවා. ඉතින් ඒක liverලා ඉතින් අර අමාරු මේ අමාරු අරක නැතුණා මේක නැතුණා කියලා චර්චුරු ගන්නවා. ඒත් ප්‍රමාණය දැන් හරි මේ ශරීරය හොඳට කවන්න. හොඳට පොවන්න. හොඳට සක්මන් කරවන්න. හොඳට පట్టල වාඩි වෙලා බලාගෙන ඉන්න මේ දැන් පట్టලේ සුවසේ වාඩි වෙලා ඉනවා කියලා හොඳට හරි පරිගහෙන්නේ මෙහෙම දවස්තාවක් දෙකක් දෙන්න දවසට. එතකොට මෙයා කීකරු වෙනවා. මෙයා මේ අපිට ඕන විදියට 100%ක්ම නම් වෙන්නේ නැහැ. කීකරු වෙලා ලෙඩ නැතුව වැඩේ කරගන්න පුළුවන්. එහෙම නැතුව මේක මේ මේ අන්දේට ගත්ත හරකෙක්ගෙන් වැඩ ගන්නවා වගේ මේකෙන් වැඩ අරගන්න එකනේ කරන්නේ අපි. ඒක කායानुපස්සනාවක් වෙන්න මේක හොඳයි කියලා කියනවා. මේක තමයි හරි ක්‍රමය කියලා මන්නම් මට නම් තේරෙන්නේ. අවසරයි ගරු ස්වාමින් වහන්සේ මේකේ ඉතා දීර්ඝ වශයෙන් ප්‍රශ්න තුනකට යෙදලා තියෙන්නේ. පළවෙනි ප්‍රශ්නය මා නිස්සාරණ අරණට නවකෙක්මි. අද දින සක්මන් භාවනාවේදී සහ පරයන්ක භාවනාවේදී මා දැනගත් දේ මෙසේ ලියා ඉදිරිපත් කරන අතර මා කෙරෙහි අනුකම්පාවෙන් මේ පිළිබඳව පහදා දෙන මෙන් යටහත් පහත්ව ඉල්ලා සිටිමි. සක්මන් කිරීමේදී මාගේ දෙපා පොළවෙන් ස්පර්ශ වීමේදී දෙපා වල තද ගතියක් පොළවෙන් තද ගතියක් නිසා එය පඨවි ධාතුවේ ස්වභාවය ලෙස දුටිමි. පඨවි ධාතුවේද ඇති නානත්වය නිසා සිමෙන්ති වරහන් ඇතුළේ ටයිල් කියලා තියෙනවා. පොළවේදී මුදු ගතියද ලනුපැදුරේ පය තබන විට රළු බවද වැලි පොළවේදී එහි ඇති සිනිඳු සුවදායක බවද දැනෙන කයේ මෙන්ම අජීවී වස්තුවලද නානත්වය දැනින. සක්මන් මළුවේ වැලි පොළොව මත පා තබන විට වැලි කැට මෙන්ම කොයි මොහොතේදී හෝ මේ කය බිඳී ගොස් කයේ පටවි ධාතුවද මේ වැලි කැට හා සමානව දූවිල්ලක් බවට පත්වෙන අනිත්‍ය වූ ධර්මතාවයක් මේ කයේ පවතින බව දැනගතිමි. දෙවෙනි ප්‍රශ්නට යන්නේ දෙවෙනි ප්‍රශ්නය හුස්ම රැල්ලේ සිත රැඳවීමේදී අධිවේගී මාර්ගයේ ගමන් කරන රථ දෙස බලා සිටන විට මෙන් සැහැල්ලු සිතක් ඇතිවිය. හුස්ම රැල්ල ඊතා සියුම් ලෙස දැනුන අතර හුස්ම වදින තැන පිළිබඳව නිගමනය කිරීම අපහසු විය. නමුත් ආශ්වාසය හා ප්‍රශ්වාසය එකම විට සිදුවන බැවින් බැව් තේරුණි. නමුත් දෙවන ආශ්වාසය හුලං රැල්ල දැනෙන්නේ පළමු ප්‍රශ්වාසයෙන් ටික මොහොතකට ගත පසු බැව් දැනින එයින් මට හැඟුණේ දෙවන ආශ්වාසය අලුතින් හටගත් එකක් බවත්ය. එය ඇති වී නැති වී යන අනිත්‍ය භාවයේ ලක්ෂණයක් දැයි මාහට අනුකම්පාවෙන් පහදා දෙනු මැනවි. තුන්වෙනි ප්‍රශ්නය ගරුතර ස්වාමින් වහන්සේ පරයන්ක භාවනාවේදී සමහර අවස්ථාවලදී සිත භාවනා අරමුණෙන් පිටව යන විට බොහෝ විට එකවර කයේ චංචල වීමත් ඇතිවීමේ එවිට ඇතිවේ. එවිට නැවත භාවනා අරමුණ වෙත සිත යොමු වේ. ඒ මක් නිසාදයි පැහැදිලි කර දෙමින් ආයද සිටිමි. ඔබ වහන්සේට තෙරුවන් සරණ ලැබේවා. අර පළවෙනි එකේදී සක්මන් කරනකොට පොළවේ තද ගතියයි, පයේ තද ගතියයි, තද ගතිය පටවි ධාතු වශයෙන් තේරුණා කියන එක තාර්කික නෑ. තද ගතියක තද ගතිය වැට වැඩිම ස්පර්ශයක් වෙන්නේ තද ගතියක මෙලෙක් ගතිය වැටෙනකොට විතරයි දැනෙන්නේ. සමාන වස්තුවකට වැටුණාට දැනීමක් වෙන්නේ නැහැ. ඒ නිසා මෙතන තද ගතියේ විවිධත්වයක් තියෙනවා පොළොව තද පොළවේ පය තිනකොට දෙකම තද නම් ස්පර්ශයක් වෙන්නේ නැහැ දෙකේ වෙනසක් තියෙන නිසායි දැනෙන්නේ ඒ නිසා මේ ලියලා තියෙන ක්‍රමේ වැරදි නැත්තම් උත්සාහ කරලා තියෙන විදිහ නම් හොඳයි එතකොට පරියංක භාවනා කරනකොට මේ ආනාපානේ දෙකේ අතර වෙනස ඒව දැනනොත් මේක අනිත්‍යතාවයේද කියලා ඉක්මන් වෙන්න හදලා තිනවා. ඒක අනිත්‍යතාවය නෙවෙයි අනිත්‍ය වෙච්චාවයි ඒ සංකත ලක්ෂණ සංකත වෙච්චාවයි උගේ දහස්වර පේන්න අරින්න. පේන්න ගියාට පස්සේ හිත පොත්වල දැනුම පාවිච්චි නොකරනවා නෙවෙයි. නමුත් මේක නැවත නැවත කරනකොට එන ප්‍රත්‍යක්ෂය ඉක්මනට මේකට ලේබල් එකක් දැම්මා වගේ හදිසි වෙන්න නරකයි. නැවත නැවත යන්න අරින්න. මේක අනිත්‍ය ලක්ෂණත් තියෙනවා, දුකෙත් ලක්ෂණ තියෙනවා, අනාත්ම ලක්ෂණත් තියෙනවා. අපි එකක් ලේබල් ගැහුවොත් මේක අනිත්‍ය ලක්ෂණය කියලා හිතේ යන්නේ නැහැ ඉදිරියට. ඊටර කියන්න අත්දැකීම නැවත නැවත කරන්නයි කියලා. මේ තුන්වෙනි එක තුන්වෙනි ඒක කියවන්න රජු මහත්තයා ඉස්සර ගාතත් ස්වාමින් වහන්සේ පරයන්ක භාවනාවේදී සමහර අවස්ථාවලදී සිත භාවනා අරමුණෙන් පිට යන විට බොහෝ විට එකවර කයේ චංචල වීමක් ඇතිවේ. එවිට නැවත භාවනා අරමුණ වෙත සිත යොමු වේ. ඒ මක් නිසාදයි පැහැදිලි කර දෙන ආයත සිටින. ඔබ තුනම ප්‍රකාශන හරි ස්වාධීන හරි හොඳයි. ඒ අපි සත්‍ය පුරුදුනාට පස්සේ අසනේවත් වෙච්ච ගමන් මොකද්දෝ සංඥාවක් එනවා. වැඩේ පිට පොට ගිහිල්ලයි කියලා. ඒක දැනෙන්නේ සමහරට හිතේ කම්පන ගතියක්, කයේ කම්පන ගතියක්. ඒත් එක්කම හිත ආයසරයක් පිටිගිය තැනින් ආපහු අරමුණට එනවා. ඉතින් එතකොට එදිනදා ජීවිතේදී වෙනස්කම් දෙකක් තියෙනවා. මොකද සතිය දන්නේ නැහැ නේද? ජීවිතේ දැන් සතිය කියන එක දන්නවා. හැබැයි හිත නන්නත්තර වෙනවා පුරුද්දට. ගිය ගමන්ම මොකද්ද ඇතුලෙන් සංඥාවක් එන්න පටන් ගන්නවා. දැන් නම් වාහනේ පිට ගිහිල්ලා. පාරෙන් පිට ගිහිල්ලායි කියලා. එතකොට ඒ සංඥාවත් එක්කම හිත ආපහු එනවා ඇතුලට. ඉතින් ආවට පස්සේ ඒ යෝගාචරය දක්ෂයෙක් නම් ආධුනිකයෙක් වගේ ආපෞසරයක් අරමුණ දිගේ භාවනා කරන යන එකයි කරන්න තියෙන්නේ. දක්ෂ නැත්තම් පිට යනවා කියලා පශ්චාත්තාප වෙන්න පටන් ගන්නවා. කෙලෙසයක් වෙන්නේ පශ්චාත්තාපේ විතරයි. නමුත් පිට ගියාර කමන්නේ නැවතත් අරමුණට ආවනේ. මම දැන් මෙතන කරගෙන යනවා කියලා පශ්චාත්තාප නොවෙනවා නම් ඒක ආදුනිකෙක් වශයෙන් ඉස්ලාම ශරීරය නිසරණට ආපු කෙනෙක් වශයෙන් බලනවා නම් ශ්‍රේෂ්ඨම පිළිපැදීම තමයි. අපි උත්සාහ කරන්නේ හිත පිට ගිහිල්ලා ආපහු ආවට පස්සේ නැවත පැමිණීම පිළිබඳව සලකලා ඉදිරියට භාවනා කරගෙන යනවා අලුත් හිතකින් නවකෙකුකින් කරන වෙනුවට හිත පිට ගියා කියලා පශ්චාත්තාපය. ඒ පශ්චාත්තාපේ විතරයි කෙලස් වෙන්නේ. පිට ගියාට අපව එනවනේ ආවට පස්සේ මම මුලකින් කරගෙන යනවා කියලා හිත පිට යෑම පිළිබඳව පසුත් ඇවිලි නොවීම තමයි යෝගාවචරගේ දක්ෂකම. ඉතින් ඒක මේ විදිහට කරගෙන යනකොට මේ කමඨාන සුද්ධ කරගෙන ඉස්සරහට Tamanට මේ දේවල් සිද්ධ වුණාට හිත කරදර ගැනීම දක්ෂකමක් නෙමෙයි. ඒක ගණන් නොගෙන හිත කරදර නොගෙන සිටීමටයි බුදුහාමුදුර අපිට ලයිසන් එකක් දීලා තියෙන්නේ. අපි බුදුහාමුදුර අනුව යන කෙනෙක් මේ ලෝකයා කියන විදිහට වෙන දේවල් වලට පශ්චාත්තාප වෙන එක නෙවෙයි. ඒ පශ්චාත්තාප නොවීම අනුව සතිය සති බලයක් බවට පත් වෙනවා. ඉතින් මේ යන විදිය හොඳයි. නිර්වාණ සන්නයි පින්වත් ස්වාමින් වහන්සේ මම කරන්නේ ආනාපාන සති භාවනාවයි. එය මට තේරෙන්නේ ඊටාම සියුම් ආකාරයට නාස්පුඩු තුල පටන් ගන්න ආයුරිනි. නමුත් සක්මන් භාවනාවෙන් හෝ ආනාපාන සතියට වඩා අනිත්‍ය භාවනාව වැඩිමින් සිත ඉක්මනින් සමාධි තත්වයට පත්වන නිසා මම මුලින් අනිත්‍ය භාවනාව වඩා සිත යම් සමාධි තත්වයකට ආපසු ආනාපාන සති භාවනාවට සිත යොදමි. ඉන්පසු ඊතා ඉක්මනින් සිත තැන්පත් වී ආනාපානය නොතේරෙන තත්වයටපත් වේ. මෙය දිගින් දිගටම කරමි. මේ ක්‍රමයේ වරදක් ඇත්නම් කරුණාවෙන් පහදා දුන මැනවි. ඉදිරිය ගැනද අවවාදයක් පතමි. ඔබ වහන්සේට නිවන් සුවත් වේවා. මේක ලියලා තියෙන තාලෙන් බලනකොට නම් එච්චර දෝෂයක් පේන්නේ නැහැ. නමුත් අනිත්‍ය භාවනා කියලා මොකද්ද කරන්න කියන එක ලියවිලා නැහැ. මම අනිත්‍ය භාවනා කරනවා ඊට පස්සේ ඒක සමාධිගත වෙනවා. සමාධිගත වුණාට පස්සේ ආනාපානට යනවා ආනාපාන ඊට පස්සේ හොඳට සියුම් වෙනවා එහෙනම් මොකක් කෙරුවත් අනිත්‍ය භාවනා කියන නමෙන් ප්‍රශ්නයක් නැහැ. නමුත් ආනාපාන සතිය හරහා නොගිහින් අනිත්‍ය භාවනා කරන ක්‍රමයක් පොත්වල නැහැ. ඉගැන්වීමෙත් නැහැ. අනිත්‍ය භාවනා තියෙන්නේ මේ සතිය වඩාන ඉදිරියට ගියාට පස්සේ. දැන් මේ කියලා තියෙන අනිත්‍ය භාවනා හරහා ආනාපානට එනවා. කියනමුත් ඉදිරිපත් කළ තියෙන්නේ සාධනීය ක්‍රමයකට හිත තැම්පත් වෙනවා නම් ඒ අනිච්ච භාවනා පස්සේ ආනපණ්ඩේ යනවනම් ආනපණිට පස්සේ කීකරු වෙනවනම් මේ විදිහටම යන්න. නමුත් මට මේ කතා කරන්න සිද්ධ වෙන්නේ මේ අනිත්‍ය භාවනා කියන වචනය නොගැලපෙන විදිහට යොදලා තියෙනවා මොකද්ද අනිත්‍ය භාවනා කියන එක නම් කරන්න නැතුව වර්ණ ගන්න නැතුව. ඉතින් කාට හරි මේ ප්‍රශ්න කරුට අවශ්‍ය නම් මේක විග්‍රහ කරන්න දෙමිට වැඩිය තමන් අනිත්‍ය භාවනා කරනවා කියලා මොකද්ද කරන්න කියන එක ප්‍රකාශ කරනවා නම් සභාවට හොඳයි. ඉතින් ඒක ඒත් වැදගත් නැත්නම් අපි එහෙම ප්‍රකාශ කරන්නේ නැත්නම් අපි ඊගා ප්‍රශ්නට යනවා. අවසරයි ගරු ස්වාමින් වහන්සේ මා ආනාපාන සති භාවනාවේදී හුස්ම රැල්ල විතක වේගයෙන්ද විතක සෙමෙන්ද විතක ඊතාසියුම් ලෙසින්ද නාසයේ උඩ වරණ ඇතුලේ තියෙනවා ඇයි බෙම්ම දෙක අතර වැඩි අවසානයේ එකම රිද්මයකට එනම් පොරුවක් දෙපැත්තෙන් දෙන මාරින් මාරට පැද්දෙන අයුරින් සකස් වී සිත ඒකාග්‍ර වෙයි. ටිකකින් සිතවිලි අඩු වී ගොස් දෙපැත්තට හුස්ම රැල්ල දෙතුන් පාරක් ගොස් නතර වෙයි. මෙය කීප විටක්ම සිදුවේ. සමහර අවස්ථාවලදී සිතවිලි නැති වී යන අවස්ථාවක් ලෙසපත් වෙයි. එවිට උස් ස්ථානයක මා සිටින බවත් හැඟෙයි. හුස්ම රැල්ලද ඉහළටම ගමන් කරයි. ඒ අතරතුර සිතවිලි එකක් දෙකක් ඇවිත් ටික වේලාවක් ඒ අරමුණේ සිටින බවත් එම මූලික අරමුණට ඒමට අවශ්‍ය නිසා අනිත් අරමුණු ඉවත් කිරීමේදී වෙහසක් දැනේ. මේ භාවනාවට බාධාවක්ද මායට කුමක්ද කළ යුත්තේ ඒ වගේම පිළිකුල් භාවනාවෙන් මృత ශරීරයේ අසුභය වැඩි වීමට යොමු වන්නේ નિરાයාසයෙන්මය මේ මට බැඳීම් අඩු කර ගැනීමට ඉවහල් වූ මා ඊටාම කැමැති භාවනාවයි. මෙයත් අවසානයේ හිස් කබල සිහි කරමින් ශාරීරියේ පොළොවට පස් වෙන බවත් අවබෝධයෙන්ම මේ සතර මහා ධාතුන් නැවත විශ්වයට එකතු වන බව දැනගනිමින් නිසස්තරයේ ඇති નિසරු බව සිහි කරන විට පෙර දෙපරිද්දෙන්ම ආනාපාන සති භාවනාවේ මෙන්ම සිත සමාධිගත වී කීප සැරයක් එකම තැන එහාට මෙහාට ගොස් නතර වෙයි. මේ අවස්ථාවේ හිත ඉහළට ගමන් කරයි. එතන දිගින් එතනදී කිසිම දෙයක් නොදැනෙන තත්වයකටපත් වී මේ පංචස්කන්ධයේ ඇලීම ගැටීම තුල භවය සකස් කරන බව දැනේ. සක්මන් භාවනාවේදී හුස්ම රැල්ල පිටත වේගයෙන්ද විටක වේගයෙන්ද විටක සෙමින්ද වෙන වෙනස්කම් පයතබන අවස්ථාවේදීද දැනේ. දෙපාස් ලොක් වෙන ආකාරයටද එවිට ඊතා සියුම් ලෙස දෙපා තබා ඇවිදීමට සිදුවේ. ඊයේ දින ඔබ වහන්සේගේ අවවාද අනුශාසනා පරිදි වර්තමානයේට සිත තබා පරයන්ක භාවනාවට යොමු විය. වෙනදාමෙන් මගේ කයට සිතට දැනුණු කිසිම වෙනසක් වෙහසක් නැහැ. ඉරියව් මාරු කිරීමකුත් නැහැ. පැය එකමාරක් දෙකක් අතර එනම් රාත්‍රී 10යි කාලවනතුරු භාවනා කර නිදිමත අහලකවත් නැහැ. කයට වේදනාවක් නැහැ. සිත හරිම සැහැල්ලුයි. මේ අඛණ්ඩව පවත්වාගෙන යාමට සෑම දිනකම යම් කිසි ක්‍රියාමාර්ගයක් වේද. ඔබ වහන්සේගේ වහන්සේ පහදා දෙන මෙන් ඊට ආකාරනිකව ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට තෙරුවන් පිට නියෝගීසුවේ පතමි. මා භාවනාවේදී අත්පිඳි අත්දැකීම් කීපයක් ඇත. මම මට එය පැහැදිලි කර ගැනීමටද අවශ්‍යයි. මේ ස්වභාවයේදී මේ දැන්වීමට කැමැත්තක් නොදක්වමි. එය පැහැදිලි කර ගැනීමට අවස්ථාවක් ලබා දුනහොත් අනේක වාරයක් පින්වත් වේ. මේකේදී අර පළවෙනි අවස්ථාවේදී සඳහන් කරනවා ආනාපාන සංසිඳලා විවිධ අරමුණු දිගේ ආපුවාම ඒ විවිධ අරමුණු වලින් ආනාපාන වෙන් කරගන්න සතිය වෙන් කරගන්න වෙහෙසක් දැනෙනවයි කියලා සාධාරණයි. නමුත් ඒ වෙලාවේදී එහෙම සතිය වෙන් කරගන්න ආනාපාන වෙන් කරගන්න නැතුව ඒ අරමුණුයි ආනාපානයයි දෙකටම සමසතිය දෙකටම සමහිත පාවිච්චි කරන්න යෑම තමයි භාවනාවේ මුදුන් පැත්වීම කියලා කියන්නේ. කියලා පැමිණීම කියලා කියන්නේ හිතට කෙලෙස් සහිතීතිල එනවා. ඒකට ආඩම්බර වෙන්නෙත් නැහැ, ලැජ්ජ වෙන්නෙත් නැහැ. හිතට සත්‍යමත් හිතවිල එනවා. ආනාපාන විද ඒකට ආඩම්බර වෙන්නෙත් නැහැ. සතිය මේ පශ්චාත්තාප වෙන්නෙත් නැතුව දෙකම දිහා මේ සමහිතින් නොසැලෙන මනසින් බලන්න ඉන්න පුළුවන් නම් මේ මට්ටමට ගියන කෙනෙකුට විතරයි කරන්න පුළුවන්. ගොරෝසු අවස්ථාවේ කොහොමවත් කරන්න බෑ. මේ අවස්ථාවේදී බලන්න සියුම් වෙලා දැන් මේක වේවා මේක නොවේවා කියන රුචි අරුචිකම් නැතුව මේ දෙකම හුදු හේතුඵල ධර්ම දෙකක්. මම කියලා නෙවෙයි වෙන්නේ. මට තියෙන්නේ මේ දෙකට හේතු නිසා හටගත්තා. හේතු තියෙන තාක්කල් පවතිනවා. හේතු බිඳිච්චහම බිඳිලා යයි. මට බැරිද මේක ඒ පටිච්චසමුප්පාද විචිත බලන්න එහෙමනම් මේ අනසත්‍ය හොඳයි පිට අරමුණු නරකයි කියන වර්ග ભેදයක් නැතුව තේරීමක් බේරීමක් නැතුව කරන එකයි ඒකේ දක්ෂකම වෙන්නේ. ඉතින් මේ මේ යන විදිය හොඳයි. මේ වගේ දවස් දෙක තුනක භාවනා වැඩපිළිවෙලකදී බොහොම හොඳට යනවා වැඩපිළිවෙල. ඉතින් ඒක නිසා අර අන්තිමට විස්තර කරන මොනවාක්වත් නැතුව නිකන් ඉඳගෙන ඉන්න හැටි බලපුවාම අර මොනම සමීකරණයක්වත් ඕන කරන්නේ මොනම තාක්ෂණ පැත්තක්වත් ඕන කරන්නේ ඔහි භාවනාව නිසින් ඉඳ යනවා. ඉතින් එන්නේ එන්නේ අපි දැනගන්න ඕනේ සංකරතා නැතුව සංකීර්ණතා නැතුව මේ ඕටෝ පයිලට්ින් දැම්මා වගේ වාහනේ මේ හොඳ දන්න වෘත්තීය ඩ්‍රයිවර් කෙනෙක් එලවනවා නම් තමන්ට තියෙන්නේ ගමන රස විඳින එක විතරනේ. තමන් එලවනවා නම් මේ බරක් තියෙන්නේ. අන්න වගේ වෘත්තීයම ඩ්‍රයිවර් කෙනෙක් එලවන චෝපර් ඩ්‍රිවන් කාර් එකක ඉන්න කෙනෙක් වගේ භාවනාවට යන්න දෙන්න පටන් ගත්තොත් ධර්මානුපස්සනාව බොහොම ජයට සිද්ධ වෙනවා. ඒක නිසා මේ වෙහෙස කරලා ගණ්ඩ හුරු කර ගණ්ඩ ආම්බම් කර ගණ්ඩ යටතර ගණ්ඩ යටතර ගත්තට පස්සේ භාවනාවට යන්න හරි. ඉතින් එතකොට ගමන හරි කෙටි. මේ හැම තැනදීම මේක හසුරුවණ්ඩයි අර භාවනාව කරන්නයි මේ භාවනා කරන්නයි ලෝකේ තියෙන ලයිස්තු ඔක්කොම මේකට දාගන්නයි ප්‍රාර්ථනා පිටවන්නයි ගියාම පෑදීතියට බොරදී එකතු කරා වගේ ජීවිතේ මල් විහිම්පල් අර දන්න පඬිතුකම මේකට කරන්න හදනවා. මේකට යන්න දෙන්න තරම් විශ්වාසයක් පහළ වෙච්චාම බුදු ආමරක රැස් වී දෙන පටන් ගන්නවා. ධර්මයේ තේරෙනවා. තමයි සංඝයා බව තේරෙයි. ඒ නිසා මේ යන්න යෑම දෙන එක මේ ප්‍රකාශනයේ පේනවා. ඉතින් මෙහෙම කෙනෙකුට භාවනාවේ ඒ ගැඹුරු අත්දැකීම් ලැබෙනවා කියන එක ඉච්ඡර අරුමයක් නෑ. ඒක නිසා මේ හැම හැම ලැබෙන අත්දැකීමක්ම අනේ උකට කියා ගන්න බැරි වුණා කියලා පශ්චාත්තාපයට හේතු කරගන්න යන්න එපා. ඒක හම්බෙලා තියෙන්නේ මගේ ගුණයක් නිසා නෙවෙයි. ඒ හේතුඵල ධර්මයක මේක සිද්ධ වෙලා තියෙනවා. ඒක වාසියට ගන්න නිත්‍යපතා භාවනා කරන්න. નિયમિત වේලාවක් යොදාගෙන නිත්‍යපතා භාවනා කරන සියලු කාර්යයන් වලට වැඩිය රාජකාරී දේවකාරී වලට වැඩිය තමන්ගේ භාවනා කාලසටහනකට සකස් කරගත්තොත් මේ ලැබිච්ච අතවාසිය සම්පත්තිය බුද්ධියකට ලැබෙයි. භාවනාවේදී හම්බ වෙන මොනම අත්දැකීමක්වත් කවම කවදාකවත් මානසික පීඩනයකට හේතු වෙන්නේ නැහැ. ඒක ඉතින් සහතිකයි. ඒ නිසා භාවනාවේදී හම්බෙද්දී මට මේක නැතුව මේම නැතුව බෑ කියලා වෙහෙස කරගන්නවා නම් ඒකට මං කියන්නේ දුක් කරදර ගන්නවා කියලා. ඒක භාවනාවේ දක්ෂකමක් නෙවෙයි. සේරම ධර්මයෙන්ම සිද්ධ කරලා දෙයි. බය වෙන්න එපා. ඒ නිසා මේ වෙලාවේ මේ කොහොම හරි මේ කාදිසි මෙහෙම කරගන්න ඕනේ කියලා තක්කමුක්කක් ඇවිල්ලා තියෙන එක සුද්ධ කෙලේශයක්. සුද්ධ කෙලේශයක්. භාවනාවේ හම්බෙන්නේ නිදහස. විවේකේ, විස්රාමේ. ඔය තමයි දැනගන්න පුළුවන් මෙච්චර අමාරු කෙලස් කොට ගෙදලා බණ්ඩ මෙතෙන්ද සිද්ධ වෙන්න පුළුවන් වුණා නම් ඒක ටිකක් වෙයි. ධර්මයෙන්ම කරලා දෙන්න. අනිත් වගේ ඇදහිල්ල තියාගත්තොත් පටිච්ච සමුපාදේ මත හේතු ඵල ධර්මයක් මත සිත් කරදර ගන්න දෙයක් නැහැ. ඉතින් ඒක නිසා මේ සතුටට කියන්න තියෙන්නේ මේ වගේ කෙටි රිට්‍රීට් වලදී මේවා හම්බ වෙනවා අඩුයි. හැබැයි මේක මේ භාවනා මේ රිට්‍රීට් එක හම්බෙච්ච එකක් නෙවෙයි. මෙතෙක් ගినాපු වැඩපිළිවෙලක මුල් මේ මුදුන්පත් වීමක්. නමුත් ඒකට අනුග්‍රහ කරන්න නිතිපතා භාවනා කරන්න කියලා කියන්න පුළුවන්. ගරු ස්වාමින් වහන්සේ හිතෙන දේ දැක මේ මොහොතේ අල්ලා ගන්නේ නැතිව අතහැර හැර යාමෙන් අනුශය කෙලෙස් කැඩෙනවාද? අනුශය කෙලෙස් යනු අතීතයේ කළ දේ හිතේ තැන්පත් වීමද? නැතිනම් රාගානුසය, ද්වේෂානුසයද අප කෙරේ අනුකම්පාවෙන් පහදා දෙනු මැනවි. පෙරවන් සරණයි. අනුශය කෙලෙස් වලට යන්නේ ඉස්සලා අපි වීතිකම කෙලෙස්, පරිඋත් ทาน කෙලෙස් ගැන සූර වෙන්න හිතාමතා කරන කාය දුස්චරිත, වචී දුස්චරිත, වීතිකම කෙලෙස් ඊට පස්සේ පංච නීවරණ ධර්ම ටික පරිඋත්තාන කෙලෙස් ඒ ටික අයින් කරාට පස්සේ තමන්ට මේක මොකක්ද කියලා පෙනේ. අර මුල් දෙකේ දක්ෂ නැතුව මේ වචන ටිකක් අල්ලගෙන හසුරනකොට මට සැකයක් එනවා. මේ නිකම් භාවනා කරනවට වැඩිය හිතනවද කියලා. මුල් ටික කරන්ඩ එතකොට මේ අනුසය කෙලෙස් වලට යන්නේ තම ගැඹුරුයි සංකීර්ණම ඉබේ සිද්ධ වෙන්නේ. කලයුත්තේ තමයි පරිඋත්ථාන කෙලෙස් අනුසය මේ වීතිකම කෙලෙස් පිළිබඳව නිතර සැලකිලිමත් වෙන්නේ. හොඳ සීලයක් හැම වෙලාවෙම වග බලා ගන්න. ගත කරන සමා ජීවිතයක් සමාධියට බර, විවේකයට බර, හුදේකලාවට බර. එතකොට අනුසයට ඉන්නත් බෑ. ඒ දෙක සකස් කරන්නේ නැතුව මේ අනුසය ගැන කතා කරන්න හදනවා මේකේ තියෙන එහෙම එකක්. ඒක වෙන්නේ නැහැ කවදාකවත්. වෙනකොට අර මුල් ටික සකස් වෙලා යන්න තියෙන. ඒ නිසා ඒ මුල් ලෙව පිළිබඳ විස්තර නැතුව මේක ගැන කතා කරන්න හදනවයි කියලා කියන්නේ මේ උඩ අහස තියෙන મંદિરයක් ගැන හිතලා ඉනිමම් බඳින්න හදනවා වගේ. කොහෙද ওই ඉනිමග મંદિરේ හදන්නේ කියලා දන්නේ ඒක දන්නේ ඉනිමම් බඳින්න හදනවා. මේක භාවනාවක් නෙවෙයි මේක චින්තාමේ ඥානවල පටලවිල්ලක් වගේ තමයි ලේඛනයේ දිහා බලනකොට මට හිතෙනවා. මට මගේ නිරීක්ෂණේ වැරදි වෙන්න පුළුවන්. ඒ නිසා කරුණාකර තමයි භාවනා අත්දැකීම් ටික කියන්නේ ඒ හරහා කියත හැකි. මේ යන්න හදන්නේ පරිඋත් ทาน කෙලෙසුරද වීතිකම කෙලෙසුරද අනුසය කියලා. ඒ වන්ට අනුසය කියන වචනේ තුල මොකක්වත් නැහැ. ඒ නිසා එක දෙක තුන පැලිවලට යන් කියන එකයි මට කියන්න තියෙන්නේ. ගෞරවනීය ස්වාමින් වහන්සේ අවසරයි. මට ආශ්වාස ප්‍රශ්වාස මෙනෙහි කිරීමේදී ටික වේලාවකින් හුස්ම රැල්ල එකම තැන ස්පර්ශ වන බවක් දැනේ. එවිට ඇතුල්වන පිටවෙන හුස්ම වෙතට දැක ගත නොහැක. වෙන හුස්ම වෙනම දැකගත නොහැක. ඒ අවස්ථාවේදී මුහුණේ නලලේ හිසේ ගැස්ම ඇඟේ දැවිල්ල බඩේ මස් පිඩු ඇඹරීම ආදී ක්‍රියාවන් සිදුවේ. මේවා විමසමින් නැවත ආනාපානයට එමට මට හැකිය. ටික වේලාවකින් නැවතත් නොඑක් ප්‍රතික්‍රියා ශරීරයේ තැන් තැන්වල සිදුවේ. මේ සිදුවීම් සතර මහා ධාතුන්ගේ ක්‍රියාකාරීත්වය ලෙස වටහා ගනිමි. මේ නාම රූප ධර්මයන්ගේ Nirodhayat සමග ගැළපිය හැකිද? කරුණාවෙන් වටහා දෙන්න. ඔබ වහන්සේට උතුම් නිවන් සුවම පතමි. දැන් මේ ප්‍රතික්‍රියා නෙමෙයි ක්‍රියා. ප්‍රතික්‍රියා වෙන්නේ Taman දක්වන දේ මේවට. මේවා සාමාන්‍ය හේතුඵල ධර්ම අනුව පේන දේවල්. මේක හොඳයි, මේක නරකයි, මේක වේවා, මේක නොවේවා, මේක සැපයි, මේක දුකයි කියන ටික තමයි ප්‍රතික්‍රියා කියන්නේ. ඒ ටික නම් තන්නේ කර මේ වග වෙන්න වෙනවා. නැත්තම් කඹරන්න වෙනවා කියලා මං කියන්නේ. මේ ක්‍රියා කිසි දෙයකින් කවදාකවත් හානියක් කරන්නේ ඒ නිසා වෙන දෙයකට වෙන්න අරින්න ඒක පිළිබඳ විනිශ්චය කරන්න යන්න එපා. ඒව පිළිබඳ මේ හරි වැරදි හොඳ නරක යන්නේ මැනිල්ලට තමයි ප්‍රතික්‍රියා කරනවා කියලා කියන්නේ. ඉතින් මේ විදිහට මේ ශරීරේ මගේ වුණාට ඒකට නිසිනින්ද යnderලා ඒක දිහා බලාන ඉන්න පුළුවන් නම් පිටකිනේ කෙනෙක් වගේ අපි මේ ශරීරේ කායනුපස්සනාවට යොදාගත්තා වෙනවා. එමෙන්න මේක හසුරුවන්න යන හැම වෙලාවකම යnderලා බලා ඉන්නවට වැඩි කෙලෙසයක් සිද්ධ වෙනවා. ඒ නිසා හුඟක් වෙලාට කෙලස් කැපිල්ල ආධුනිකයන්ට හුඟ දෙනකොට සිද්ධ වෙන්නේ ඉඳගෙන ඉන්නකොට මොනම ක්‍රියාවක්වත් කරන්නේ බලාගෙන ඉන්න මොකද වෙන්නේ කියලා. ශක්මනේදී යම් කිසි ක්‍රියා ටිකක් කරන ගමන් බලනවා මොකද වෙන්නේ කියලා. එදිනදා ජීවිතේ සම්පූර්ණ ක්‍රියා කරන ගමන් බලනවා මොකද වෙන්නේ කියලා. ඒ බලනකොට ඕනම කෙනෙක් තේරුම් ගනීවි සමාධිය නැත්නම් ගැඹුර නැත්නම් සතියේ මුල් බැස ගැනීම ගොඩක් වෙන්නේ පරියන්කේ. කලාතුරකින් කෙනෙකුට තමයි ඒ හා සමාන හෝ නැත්නම් ආරම්භක වශයෙන් පරියන් සක්මණේදී එදින්දා වැඩවල කෙරේ. ඒ නිසා අපි මේ භාවනාවේදී කරන්නේ හිතාමතා කරන සියල්ල නතර කරලා කෙරෙන දේවල් දිහා අනුන්ගේ එකක් දිහා බලන එක. පරතෝ සංකල්පෙන් බලන එකයි. ඉතින් ඒක මේ කලාවක්. ඒක අපි මහා ලොකුට හිතුවට අවුරුදු 6 වෙනකන් ඔහොම තමයි අපි හිටියේ ජීවිතේ. අවුරුදු 6 වෙනකම් මේ ශරීරෙදී අපි බැලුවේ මගේ යන හැකියෙන් නෙවෙයි. ඒ නිසා මේ බලන බැලිල කොච්චර සුන්දරද කියනවනම් ඕන හිතමනාප කෙනෙක්ට පොඩි දරුවෙක් දිහා බලනකොට අමනාපකම් අයින් වෙනවා. මොකද මේ දරුවා හැසිරෙන්නේ කවදාකවත් කෙලෙසයක් ඇති කර දාලට නෙවෙයි. තමන්ගේ ශරීරය දිහා බලන්නේ අලුතෙන් හම්බෙච්ච එකක්. අම්මගේ තනෙයි මමයි දෙන්න එකනද දෙකක්ද කියලා ඒ දරුවට තේරෙන්නේ නැහැ. ඒක මගේ කියන හැඟීමෙන් තමයි එයා බලන්නේ. මොකද මං කිරිබොන්නේ අම්මගේ තනෙන්නේ. ගොක් කල් යනවා. අනේ කිරිති ලම්ම යනව නේද කියලා තේරුම් ගන්නවා. එතකොට දරුවට 6 4 තේරෙනවා ඊට පස්සේ දුක් වෙන්න පටන් ගන්නවා. ඊට ඉස්සෙල්ලා මේ ලෝකේ තියෙන දේවල් දිහා බලන්න හැම වෙලාවෙම නවමුතාවයකින්. ඇයි අපිට ඒක ආපහු යන්න බැරි? එච්චරයි බුදුහාමරංගේ කිං කුසල ගවීෂී කියන්නේ. අපි නෑ ඊට පස්සේ මොනවද කරන්න හදනවා. කරන්න හදන හැම වෙලාවෙම කර්ම රැස් වෙනවා. උත්සාහකරනද දවසේ පොඩි වෙලාවක් හරි මුන්නක්වත්ම නොකර කෙරෙන දේ 100%ක්ම යන්නදලා බලන්න ඉන්න. එතකොට ඉර බහින දිහා බලනකොට සතුටක් එනවා. ඉර නගින දිහා බලනකොට සතුටක් එනවා. මල පිපෙන දිහා බලනකොට සතුටක් එනවා. ඒ මොකද මට කරන්න දෙයක් නැහැ. මම බලන ඉන්නේ නිරීක්ෂක මට්ටමේ විතරයි. නැත්තම් මල් පුප්පන්න හදනවා කියලා කියන්නේ. ඒකට තමනු පුප්පනවා තමයි ඒකට කියන්නේ. පුප්පනවා කියන පැත්තේ තද වෙනවට කේන්ති යනවට මල පිපෙන්න ආරින්න පුප්පන්න යන්න එපා කැතයි ඒ මලක සියුම පෙටි වලට කරන නිග්‍රහය තමයි පුප්පන්න හදන එක ඒක ස්වභාවයෙන් පිපෙන්න ආරින්න එච්චර සුන්දර දෙයක් නෑ ඒ නිසා භාවනාව ලොකු ගැඹුරක් ලොකු විද්‍යාවක් ලොකු තාක්ෂණයක් තිබුණාට අන්තිමට අපි ස්වභාවයට ඉඩ දෙන එක තමයි කරන්නේ යන්න දෙන එක ඉඩ දෙනවා එච්චර වටිනා සැපක් එච්චර වටිනා තමන්ට කරගන්න කනුකම්පාවක්, එච්චර වටින ධර්මයක්, එච්චර සාසනෙට කරන්න පුළුවන් සේවයක්, එච්චර සාසනෙන් ගන්න පුළුවන් සේවයක් නැහැ. අන්තිම හරිය මොකද්ද තියෙන්නේ ප්‍රශ්නේ තියෙනවා මොකද්ද ප්‍රශ්නයක් නැගලා තියෙනවා මේ සිදුවීම සතර මහා ධාතුන්ගේ ක්‍රියාකාරීත්වය ලෙස වටහා ගනිමි මේ නාම රූප ධර්මයන්ගේ Nirodhayat සමග ගැලපිය හැකිද? නෑ ඒක එච්චරම හදිසියෙන් යන නරකයි. මේ ලෝකයේ කිසිම සංසිද්ධියක් අහවල් ධර්මයේ කියලා එක ධර්මයක් පෙන්වන්නේ ධර්ම මල්ලක් එතන තියෙන. අපේ රුචි අනුව අර ධර්ම මේ ධර්ම කියලා නම දුන්නට හැම සංසිද්ධියකම චතුරාර්ය සත්‍යයම තියෙනවා. එහෙම නැත්නම් මුළු ලෝකෙම තියෙන නාම රූප තේරම තියෙනවා. නමුත් අපි අර ප්‍රශ්නෙට බැස ගන්න ස්වරූපය හැටියට අපිට එකක් උලුප්පලා දක්වාට මේක නාම රූප පෙන්නනවාද ධාතු මනසිකාරය පෙන්නනවාද කියලා වෙන් කරන්න හදන්න ගියොත් අර මේ පූර්ණත්වය නැති වෙනවා ආංශිකව තමයි ලැබෙන්නේ. එහෙම ආංශිකව ලබන්න හෝ තගලන දැඟලිල්ලට තමයි ආයෝනේ කියලා කියන්නේ. මිමිරිකලා ගන්න හදනවා. පොඩ්ඩක් ඉවසලා ඔක හෝම එනකන් ඉන්නේ නැතුව මේ මොකද මේ මොකද කියලා හොයන්න හදනවා කියලා කියන්නේ තක්කු මුක්කුවක් කඩිමුඩියක් අර දවසට එක එක බිත්තරේ හම්බ වෙනවා වෙනුවට මේ රත්තරන් තාරා වගේ තාරාව මරලා බිත්තර ටික ගන්න හදනවා. බඩ බැලුවට පස්සේ අර තිබුණ වැඩ පිළිවෙලක් නැහැ තාරාවක් නැහැ කරුණාවන්තකමකුත් නැහැ. ඔය හිමීට හිමීට ඔයයි. දැන් ඉන ක්‍රමී දන්නවනේ. එතකොට තේරෙන පටන් අරගෙන මේකට අර්ථකතන දෙන්න හදන්න අපේ ළමා ගතිය නිසා, පොළඳ ගතිය නිසා, ආංශික ගතිය නිසා. අර්ථකතන සම්පූර්ණ වෙනකොට මම නෑ උතන. මට දෙන්න තියෙන තක්කු මුක්කවත් නෑ. මානසික ආතතියක් නෑ. මෙන්න මේකට මේ නිසිනින්ද වෙන්න දීලා බලහන්ින්න බැරිකම නිසා තමයි මේ ප්‍රශ්න ඇති කරන්නේ මම ප්‍රශ්න හිම වැරද්දක් කියන නෙමෙයි හදන්නේ මේකේ යට තියෙන නොයිවසලි ගතිය දකින්නයි කියලා නොයිවසන සුළු ගතිය නැත්තම් ආයුහණය ඉක්මනට ප්‍රතිඵල ලබා ගන්න තියෙන ගතිය දැක්කොත් එතනම විස්රාමයක් එනවා. එතනම හුදේකලාවක් එන නිසා මේ වගේ අර්ථකතන මූලධර්ම ඉස්සර කිරීමක් කියලා කියන්න පුළුවන්. භාවනාවට ඉඩ දෙන්න ප්‍රත්‍යක්ෂයට ඉඩ දෙන්න. ගරුතර ස්වාමින් වහන්සේ දැනට ආනාපාන සති භාවනාව වඩමි. ඉක්මනින් සිත එකඟ වේ. ආනාපානය නොදෙනියයි. නැවත අවදි වනට එම නොදැනී ගිය තත්ත්වයේ කෙතෙක් වේලා සිටියේදයි නොදනිමි. මේ දිගින් දිගටම කරගෙන යමි. දිගටම මෙයම කරගෙන යාම සුදුසුද? ඉදිරිය ගැන අවවාදයක් පතමි. ඔබ වහන්සේට චතුරාර්ය සත්‍ය ධර්මයේ ඉක්මනින් අවබෝධ වේවා. මේ නොදැනී යන්නේ, ගෙවිලා යන්නේ කෙලස් කියලා හිතනද? ඒක ගැන ප්‍රශ්න ඇහිල්ල ඒ ගෙවිලා කෙලස් කෙලස් ගෙවිලා නොදැනී ගියාට පස්සේ කෙලස් නැහැ. ඒක පිළිබඳ ආයෙ ප්‍රශ්න කරනවා කියන්නේ කෙලෙස් නැතුව ඉන්නකොට නිකන් උනවා අර මෙච්චර කල් ලැලි ගලි වාසය කරපු කෙලෙස් ටිකක්වත් දැන් නැහැ. ඉතින් අනවා නේ දැන් මෙහෙමම හිටපුවාම පාළුයිනේ. ඒ නිසා කොහොමද ස්වාමීන් වහන්සේ කෙලෙස් ටිකක් ගන්නෙ සුපර් මාකට් එකේ තියෙන ගොඩක් ಜಾති කොයි එකද හොඳ කෙලෙස් කියලා මගෙන් අහනවා. ඒක නිසා මතක තියාගන්න අපිට නිවන කියන එක නැතිකම නෙවෙයි තියෙන්නේ අපිට. අපිට නිවනට තියෙන द्वේෂය තියෙන්නේ අපිට. වර්තමාන මොහොතට ඕනම කෙනෙකුට යන්න පුළුවන්. නමුත් ඒකට द्वේෂ කරනවා. ඒක නිවනක් නිවන පෙතක් බව දන්නේ. ඒ වගේම මේ මොනවත් නැති තැන කියන්නේ කෙලෙස් නැති තැන. ඉතින් එතන ගියාම හරි පාළුයි. හරි මේ තනි වුණා වගේ, කොටු වුණා වගේ, මුස්පේන්තු ගතියක්, පිලුණු වෙච්ච ගතියක් පේනවා. ඉතින් ඉක්මනටම ආයෙත් ඇවිල්ලා අර කෙලස් ටිකක් ඇඟේ ගෑවුනට පස්සේ බුද්ධුම තනීපයක්. ඒ මම ඇහිනවනේ ආයෙසර. ආයෙ මාන්නක්කාරකම එනවනේ. ආයෙ තණ්හා කරන දෙයක් තියෙනවනේ. ඉතින් බලන්න ධර්මයේ කොච්චර ඍජුද කොච්චර ප්‍රතිඵලගෙන සුළුද අපේ හිත කොච්චර ධර්මයට පිරිසුදුකමට නිවනට විරුද්ධද කියලා. මේ කියන්නේ නොදන්නා දෙයට ඇති බිය. අලුත් දෙයකට යන තියෙන බිය. අර දන්න පුරුදු දේ අරසව දැන්. හැබැයි දන්න පුරුදු දේ සංසාරේ. ඒ නිසා ටික ටික පුරුදු කරන්න ඒ දැනෙන්නෙත් නෑ මමයක් නෑ මතකත් නෑ. ඒ තුල කර්ම ප්‍රතිසන්දීමකුත් නෑ. කර්ම රැස් කිරීමකුත් නෑ. ඉතින් කොච්චර වටිනවද මේ සංසාරේ අපිට දැක්ක දැක දන දන කියන්න පුළුවන් චිත්තක්ෂණයක් තියෙනවා මම කර්ම රැස් කරන්නේ නැහැ කර්ම පරිසන්දීමකුත් නැහැ කියලා. ඒක බුදුරජාණන්සේ පෙන්වන්නේ මුහුදක් මැද හත් දවසකින්වත් පීනන්න බැරි මුහුදක් මැද පුංචි දිවයිනක් හම්බුණා වගේ. වියලි බිමක් හම්බුණා වගේ. මිතුආකල් කෙලවරක් නැතුව විවිධ සංසාරේ දැන් පැහැදිලිව කීතයි ඔය නොදැන චිත්තක්ෂණේ තණ්හාව නැහැ. මාන්නේ නැහැ. දෘෂ්ටිය නැහැ. ඕ බයක් තියෙනවා. චකිතයක් තියෙනවා. හරිද වැරදිද අන්න ඔය බයර චකිතය තමයි කෙලස් කියන්නේ. ඒක තමයි මාර පාක්ෂික දේ. ඉතින් අපි කොහොමද ඕක පිටු දකින්නේ? අඩු ගන්න මෙහෙම අපිට සාකච්ඡා කරන්න පුළුවන් අය බුදුන් දැක්කා වගේ. ඒකේ අහන්න දෙයක් නැහැ. නමුත් මේක හිතට වද්දා ගන්නවා කියන එක ලේසි නෑ නිසා පුළුවන් තරම් බලන්න ඒ මේ පෑදිදියට බොරදියෙක් වෙන්න එපා අම්මා නැති අපිට බඩගිනි වෙන්න එපයි කියලා මේ හදාගත්ත පෑදිදියට පඬිතකම් දාලා කෙලස් දාලා මේ ඉක්මන් කරන්න ගිහිල්ලා අවුල් කරගන්න නැතුව ඉන්න ධර්මයේ තියෙන ශූන්‍යතා පරිසංයුක්ත ගතිය නිබ්බාන පරිසංයුක්ත ගතිය දැනගත්තොත් ඇත්තටම භාවනා කරුවොත් නම් ප්‍රතිඵල තියෙනවා ප්‍රශ්න තියෙන පිළිගන්න කැමති නැහැ මොකදෝ හිතාගෙන ඉනව නිවන කියලා එකක් ඉතින් ඒ නිසා ඒක බලාපොරොත්තු වෙනවා මිසක් මේ එන ප්‍රතිඵලය ප්‍රතිඵලයක් වශයෙන් දන්නේ නැහැ ඒ නිසා අපි සාකච්ඡාවෙන් තොරව ওই ප්‍රශ්නෙට උත්තර නැහැ. කොච්චර භාවනා කරත් හරියන්නේ නැහැ. කොච්චර බණ ඇහුවත් හරියන්නේ නැහැ. හරියටම මේක සාකච්ඡාට ලක් වෙන්න ඕනේ. ඔක්කොටම තේරෙන්නේ නැහැ. ඒකට එළඹ පෙළඹ ඉන්න කෙනාට තේරෙනවා මෝ කොච්චර අමාරු දෙයක්ද මේ අපි මෙතෙක් කල රැස් කිරීම ඉගෙන ගත්ත අපට දැන් අස් කිරීම තමයි නිවන කියලා තේරුම් ගන්න වෙනවා. ගිවං කර දෙමේ තමයි නිවන කියලා අපි තේරුම් ගන්න වෙනවා. ඒක සිද්ධ වෙලත් ඒක පිළිබඳව සැක කරන කඩප්පුලි හිතක් අපිට තියෙනවා. නොකෑමන දහවදුරා පට්ටවඳුරු හිතක් තියෙන. ඒ නිසා බුදුන්ගේ වැඩේ හරි. බුදුහාමුදුරුව පෙන්වන්න දුන්නේ පෙන්ලා තියෙනවා. දැන් තෑග්ග දීලා තියෙනවා බාර ගන්න කැමති නැති නිසායි. එතරම් ප්‍රශ්න දෙන්නේ මේ කොච්චර කල් අපි කල්යාණ මිත්‍ර ආශ්‍රය කරන්න ඕනද බණහන්න ඕනද භාවනා කරන්න ඕනද සාකච්ඡා කරන්න ඕනද කියන එක තම තමන්ගේ වරදවා වටහා ගැනීම ප්‍රමාණයටයි සිද්ධ වෙන්නේ. නමුත් මේක පිනක් තියෙන බවට විභව ශක්තියක් එහෙම නැත්නම් අපි ඒකට කියන කුසලතාවය කියන වචනේ පාවිච්චි. කුසලතාවයක් තියෙන බඩ හොඳම නිදර්ශනයක්. කොන්ට එක බහුලීගත කරලා කරලා කරලා කරලා මේක තවදුරටත් ප්‍රශ්න කරන්න නැතුව මේක තමයි මගේ හැබෑ නිවහින නිවහන කරන බවට යන්න මේ කමඨාන් සුද්ධ වීම හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරගන්න. ගරු ස්වාමින් වහන්සේ මා වෙනත් භාවනා මධ්‍යස්ථානයකදී ආනාපාන සති භාවනාව කරමින් ධානය වැඩුවා. මාහට අනුකම්පාවෙන් සුදුසු කපනහනක් ලබා දෙනසේක්වා. හෙට ඇව්වනම් තමයි හොඳ ඕක. යන දවසේ අනේ ස්වාමීන් මෙච්චර කල්ලිට කමටහනක් අහන්නේ තමයි දවස් 7ක් 10 භාවනා කරලා යන දවසේ කියනවා ස්වාමීන් වහන්සේ මට කමටහනක් දෙනවද? හරිම නැවුම් හරිම අලුත් බබා වගේ. එනිසා අපි හෙටට තියාගමු යන දවසේ ගෙදර ගෙනියන්න කමටහනක් ඉල්ලගෙන යන්නේ. මට තේරෙන්නේ මොකද්ද මේ වෙලා තියෙන්නේ කියලා. පටන් ගත්ත දවසේ ඉඳලා මේ දීපු එක එකක්වත් කරලා නැහැ. මේ ආපු බණපටියක් අහලත් නැහැ. ඉඳගෙන ඉඳලත් නැහැ. ධර්ම මේ සක්මන් කරලත් නැහැ. කරන දෙයක් කියන්නෙත් නැහැ. මේ කමටහනක් කියලා මුරුක්කු වගේ මොනවද ඉල්ලනවා වගේ. පබඩම් වගේ ගෙදර ගෙනියනකොට ගෙනියන්න හම්බෙයි අපිට Nissan වන ඉඳලා යනකොට මුරුක් වගේ එකක් හම්බ වෙනවා ස්වාමීන් වහන්සේ පපඩම් කියලා නැත්තම් මුරුක්ක කියලා තියලා වැඳ වැඳ ඉන්න මේ ප්‍රශ්න මේ ප්‍රශ්න අහන එකනට උප්පණ්ඩණය කරන්න විහිළු කරන්න මට ඕනකමක් නැහැ නමුත් අපි ජීවිතය කියන්නේ මොන තරම් හාස්‍යයක්ද කියලා බලන්න මේ දවස් තුනම ආවේ ආපු ගමම්ම දුන්නේ කමටහන ඒක වඩලත් නැහැ ඒ කමටහන බව දන්නේත් නැහැ යන ගමනේ කියනවා ඒ අර මේ ඒකට නිදර්ශනයක් කියනවා මේ හොලිවුඩ් රංගපාන ප්‍රධාන නළුවෙක් කාලෙකින් අම්මා දැකලා නැතුව ඉන්නවනම් අම්මගේ උපන්දිනේට හොඳ කතා කරන ගිරවෙක් විශාල ගාණක් දීලා අරගෙන පණ තියෙද්දිම තැපෑලෙන් පිටත් කරලු අම්මට. ඇහුවලු මේ ඉතින් අම්මගේ උත්තරයක් නැතිලු. ඊට පස්සේ ඇහුවලු අම්මගෙන් මම උපන්දින තෑග්ගක් එව හම්බුණාද කියලා. ඊටසේ අම්මා ලීලා දුන්න අනේ පුතේ හම්බුණා හරිම රසයි හැබැයි මස් ටිකයි තිබුණේ කියලා. ඔන්න අම්මගේ කතාව. එක එකන මේ ගිරවදියා බලන හැටි වෙනස්. සමහරෙකුට වෙන්නේ ගිරවා කියන්නේ මස් ටිකක් විතරයි. බොහොම රසයි. අනේ පුතේ අත්‍තරම හම්බුණා මස් ටිකයි තිබුණේ කියලා. එයාගේ දැන් යනකොට ගෙනියන කමටහනක් දෙන්න අනේ කවුරු හරි ওই කෙනෙක් නාලලා පොඩ්ඩක් උදව් කරන්න මට නම් තේරෙන්නේ නැහැ. ඉතින් සාමාන්‍යයෙන් මම හිතන්නේ අර විඳකින් ඇහුවොත් කියලා දෙයි. ඒ වගේ කෙනෙක්ගේ සහායක් මිසක මට නම් මම අසරණයි මේ ප්‍රශ්න වලදී. මේ මොකද කමටහන හම්බෙලා නැහැ. <laughs> අර ඉඳ පුළුවන් නම් නැත්නම් ජීවිතය පොඩ්ඩක් මැදිහත් වෙලා යනකොට ගිනියන්න මොනවාරි දෙන්න කමටහන. අපි යනවා ඊළඟට. ගෞරවනීය ස්වාමින් වහන්සේ වම දකුණ ලෙස හොඳින් සක්මන් භාවනාව කළෙමි. තුන්වන සක්මන් වාරයේදී සක්මන සැහැල්ලු බවට පත්වී කකුල ඔසවන බවත්, තබන බවත් පැහැදිලි ලෙස දුපෙනුනි. ඉන්පසු ඒ එකම පැහැදිලි බව අපැහැදිලි විය. නිදිමතක් සේ දැනුනි. එවිට මම ඔසවන තබන එක නවතා ටිකක් ඉක්මනින් ඉක්මනින් වම දකුණ ලෙස සක්මන් කළෙමි. අවස්ථාවේ හැටියට සක්මන වෙනස් කිරීම සාර්ථකද යන්න කරුණාවෙන් මෛත්‍රියෙන් පාදා දෙනසේක්වා ඔබ තීන මිද්දේ කඩා ගන්න සම්මත ක්‍රම නැහැ. Taman හරියට දැනගන්න ඕනේ මෙතෙක් යනකම් ඇඟ ඇතුළට හිත ගන්න උත්සාහ කරා. ඒ කියන්නේ වම දකුණ තියෙනකොට දැනගන්න. ඉතින් ඒක හරි ගියාට පස්සේ භාවනාවෙන් මේ සීතල ගතියක් නිදිමත ගතියක් ඇකිලෙන ගතියක්, පැකිලෙන ගතියක් එන්න පටන් ගන්නවා. මිදෙන ගතියක්. ඉතින් එතකොට තමයි දැනගන්න ඕනේ ගින්දර නිමීගෙන යනවා නම් දැන් ගිනි මොලවන්න මොනවද කරන්න ඕනේ? උණුසුම් වාතයේ දෙන්න දර දාන්න. ගින්දර වැඩි වෙලා බත උතුරගෙන යනවා නම් මොකද කරන්නේ? දර අදින්න සීතල වාතයක් දෙන්න නැත්නම් වතුරක් කරන්න. ඉතින් මේ හැදීගෙන එනකොට ඒකට ඒ කරණ තියෙන උපක්‍රම කිසිම කෙනෙකුට කියලා දෙන්න බෑ. Taman ප්‍රශ්නේ දැනගෙන අවශ්‍ය දේ කරන්න. මේ තමයි ඉන්දිය ධර්ම සමකිරීම සඳහා කුසීත භාවය වැඩි නම් මේ වගේ හයියෙන් මෙනේ ගමන් කරන්න. නැත්නම් ළඟ ළඟ මෙනෙහි කරන්න. ඒකල ඒ වෙලාවේදී තමන්ගේ ප්‍රධාන සතුර වශයෙන් පේන්නේ කුසීත භාවය නම් වීර්ය වැඩි කිරීම සඳහා කළ යුත්තේ කරන්න. ඊට පස්සේ හරි ගියාට පස්සේ ආයසරයක් අර වගේ වම කොහොමද දකුණ කොහොමද ඒ ස්පර්ශයේ හැපෙන තැන අනුව ඒකේ ස්වභාවික ලක්ෂණ වලට තද ගතියට උණුසුම් ගතියට යොදනවා. ඔව් නිදිමතවත් මුකුත් කරන්න බෑ නිසා ඉස්ලාම නිදිමතට උත්තර දීලා අරකට යන්න ඕනේ. ඒ නිසා මේ දීලා තියෙන ප්‍රමාණය බලනකොට ප්‍රයත්නය සාර්ථක වෙලා දෙනවා ප්‍රතිඵල හරි ගියාද නැද්ද කියලා මේකේ සඳහන් වෙලා නැහැ. මේ වගේ තම තමන්ගේ කටයුත්ත පරිශ්‍රණය තමන් කරලා තමයි උත්තර ලැබෙන්නේ ඒ උත්තර ටික තමයි Tamange මේ මතකෙට යන්නේ උපකරණ විදිහට ආයුධ මල්ලට ගමන් මල්ලට වැටෙන්නේ Taman අවස්ථානුකූලව දීපු ප්‍රයත්න සාර්ථක වෙච්ච එක විතරයි. ඔතේ නම් ලක්ෂිකුත් එකක් ක්‍රම තියෙනවා. නමුත් ස්ථානෝචිතය යොදනවා කියන එක Taman අතේ තියෙනවා. ගරු ස්වාමින් වහන්සේ මම ආනාපාන සතිය වඩන විට මාගේ හුස්ම නොදැනී යනවා. නැවත එම හුස්ම ලබා ගැනීමට වැඩි කාලයක් යනවා. නැවත හුස්ම වැටෙන්නේ බොහොම සෙමින්. කරුණාවෙන් මට මේ ගැන පහදා දෙන්න. ඔක්සිජන් ඔක්සිජන් මාස්ක් එකක් ගෙන තියාගන්න. හුස්ම නැතිවෙද්දිම හරි භයානක තැනකට යන්නේ ඒ නිසා වහාම ඔක්සිජන් දෙන්න ඕන. භාවනාදීන හුස්ම ගෙවන්න කියලා හිතාගන්න ඉවරයි එතකොට. මේ භාවනාවෙන් කරන්නේ හුස්ම නිරෝධය බලන, හුස්ම ක්ෂය වෙනවා බලන, හුස්ම වැය වෙනවා බලන. ඒක ආපහු හුස්ම ගන්න එක නෙවෙයි තියෙන්නේ. ඒක කියනවා මේ <clears throat> කිමිදෙන කෙනෙක් උපකරණ නැතුව වතුරකට පැන්නාම <clears throat> මීටරයක් දෙකක් විතර යනකම් ගැම්මක් තියෙන. ඊට පස්සේ ගියාට පස්සේ යටට යන්න පුළුවන්. නමුත් හුස්ම හිර වුණොත් කියලා ආයෙ උඩ එනවා. එන්න වෙනවා. හුස්ම පාරක් ගන්න. එතකොට යටට යටට යන්න යන්න යන්න බයක්. තව ගැඹුරට යන්න යන කිමුදු මේ දක්ෂකමක් තියෙනවා. බයක් ඇති වෙනවා. හුස්ම ගන්න බැරි වුණොත්. ඒ වගේම තමයි භාවනා කරන යනකොට මේ හුස්ම එමීට ගෙවම් කරනවා ටික ටික ටික ටික. ඉතින් මේ යෝගාවචරයා ඒ ශරීර ආසාව වැඩි නම් ජීවිත ආසාව වැඩි නම් එයාට පේන්න තියෙන්නේ මේක භයානක මේ අපස්මාරයක් ආවා වගේ. ඇදුම රෝගයක් ආවා වගේ. හුස්ම ටික නැති වෙයි කියලා. ඉතින් ඒකට අපිට පේනවා මේ කාය ආසාව සහ ජීවිත ආසාව මෙච්චර සාර්ථකව භාවනා කරද්දී ඒකට පුළුදා නැහැ. අපි නැවත හුස්ම ගන්නෙ කොහොමද කියන එකයි ප්‍රශ්නේ තියෙන්නේ. නමුත් සරුවචනන්සේ මුළු ධර්මයේම දේශනා කරලා තියෙන හුස්ම ගෙවම් කරන පැත්තට. මේක ලස්සනට සිද්ධ වෙනවා. සිද්ධ වෙනකොට Tamange තර්ක මනස කියන අම්බෝ හරි අමාරු ගුණේ මට කවුරුවක්වත් නොකරපු විදිහේ අනතුරක් අබැග්ගයක් හුස්ම ටික ගන්නෙ කොහොමද කියලා. අන්නේ මේ මේ මේ පටලවිල්ල හරි පැත්තට දාගෙන ඉල තමයි අපි මේ කමඨාන් සුද්ධ කරනකොට කරන්නේ. ඉතින් ඒක Tamanටම පිට කෙනෙක්ගේ අවබෝධයේ අනුශාසනාවෙන් තොරව කරගන්න පුළුවන් දවස වෙනකොට සුවාදීන වෙනවා. බැරි නම් අපි කරන්නේ මේ වගේ දැනගන්නවා. නමුත් මට මම මේ කියන ක්‍රමයෙන් මේ කියන දේ වැටහෙනවද නැද්ද කියලා නම් මට කියන්න බෑ. මෙහෙම තමයි මට කියලා දෙන්න තේරෙන්නේ මේ මුළු භාවනාවම තියෙන්නේ හුස්ම ගෙවන් කිරීම හොඳට මතක තියාගන්න 100 100ක් හුස්ම ගෙවන් වෙච්ච වෙලාවට අරමුණ ඉවර වෙච්ච වෙලාවට සෝවන් වෙනවා. ඒක දැක දැක දැක දැන යන්න ආරෙන්න. හුරු කරන්න නැති එක. හුස්මකුත් නැහැ සතිය තියෙනවා සමාධිය තියෙනවා තක්කුමුක්ක වෙනතු ගියාට පස්සේ අන්න තමයි තේරෙන පටන් ගන්නේ අපි දන්න ලෝකේ නෙවෙයි වෙනම ලෝකයක් තියෙනවා අපි දන්නේ නැති ඒක නැතිකම නෙවෙයි තියෙන්නේ ප්‍රශ්නයකට බය සැක ඒකට යන්න තරම් කොන්දප්පණ නැතිකම ශ්‍රද්ධාව නැතිකම ලෑස්තිලා යන්නේ නැතිකම ඉතින් ඔක්කොම ඉද කියන්න බෑ මම මේ කියන වචනේ උත්සාහ කරන්නේ මීටත් වැඩිය හුස්ම ගෙවෙනවා නම් මීටත් වැඩිය භාවනාවේ දියුණුවයි කිය. ගෞරවනීය ස්වාමින් වහන්සේ බොහොම සතුට සිතකින් සක්මන් භාවනාව කළෙමි. පරයන්කත් හොඳින් සතිය පිහිටවමින් කළෙමි. ඉන්පසු සක්මන් භාවනා වාරයේ සැහැල්ලු වූ සිතකින් හා හෙමින් සිදුවිය. මේ සක්මන් වාරයත් බොහෝ සාර්ථකයි. ඊළඟට පරයන්කේ සාර්ථක නැත. නිදිමත තදින් පැවතුණි. මේ නිදිමතාවේ වීරිය මදි වෙලාද සතිය මදි වෙලාද නැත්නම් සති සම්පජාඤ්ඤය නැති නිසාද යන්න කරුණාවෙන් මෛත්‍රීන් පහදා දෙන්සේක්වා. ඔය ඒ කියන කරුණොත් වෙන්න පුළුවන්. ඔය කියන විචාලයේ සාධක වෙන්න පුළුවන්. වීරිය මදිකම සතිය මදිකම නම් කියන්න බෑ. මොකද විස්තරේ ලියලා තියෙන ඉතින් මේක දැකලා සතිමත් වෙච්ච නිසානේ. නමුත් ඊට වැඩිය නොකියවිච්ච එකයි මම මේකතු කරන්න කැමතියි. මේ නිතිපතා භාවනා කරනකොට අපේ හිතේ ප්‍රධානම අවශ්‍යන කෙලස් දෙක වෙන රාගය ද්වේෂයයි යම් වෙලාවක තුනි වෙච්ච ගමන් නිදිමත එනවා. වීර්ය මදි නිසා නෙවෙයි භාවනා සාර්ථක නිසා. භාවනාදී අපි gedara හිටියාම කරන විදිහේ ලස්සන රූප බලලා මේක ඇවිස්සෙන්නේ නැහැ දැන්. নানা ප්‍රකාර ශබ්ද කෝලම් වලින් මේක ඇහිස්සෙන්නේ නැහැ දැන්. විවිධ ගඳ සුවඳෙන් මේක ඇවිස්සෙන්නේ නැහැ දැන්. රසමසුලුවෙන් කට ඇවිස්සෙන්නේ නැහැ මෙහෙදී. ඒ වගේම පහසත් අපිට මේ බිම ඉඳගෙන වාඩිලා ඉනකොට ඉතින් එච්චරම ආසහිතන ආසනයක් නෙවෙයිනේ. ඇඳ වුණත් මෙහි තියෙන ආසන වුණත් එච්චර සැප නැහැනේ. ඉතින් එතකොට මේ රාගය ద్వේෂය දෙක පොඩ්ඩක් ద్వේෂයක් එන්න විදියක් නැහැ මේක ඉල්ලගෙන ආපු එකන්නේ. හිර ගෙදරක දාලා දීපු දඬුවම නෙවෙයිනේ. මේ දෙක අන්තිච්චකම හිත නිදිමතට වැටෙනවා. ඒ කියන්නේ භාවනා වැඩ. භාවනා වැඩ කරන වෙලාවේදී ඇවිස්සිරි නැහනේ, කුප්පණ ගති නැහනේ, කෙලස් නැහනේ. ඒක නිදිමත වෙනකොට මෙන්න මේ නිින්දට අවදි වෙන්න පුළුවන් නම් මේ නිදිමතට ආවේ මගේ භාවනා ප්‍රතිඵලයක්. මේක ප්‍රයත්න ප්‍රතිපදාවක්. මෙන්න මේකේ ඉඳද්දි මේක මේකට යට වෙලා නිදි කිරලා වැටෙන්නේ නැතුවට මේකට අවදි වෙන්න පුළුවන් ගතියක් තියෙනවා. එකයි තියෙන්නේ ලෑස්තිලා යන්න. යම් වෙලාවක මේ ප්‍රධාන කෙලස් දෙක නැති වෙච්චා නිදිමත එනවා මම නිදිමත එනවා කියලා ලෑස්තිලා ගිය දවසේ ওই නිදිමතට යට නොවි තමන්ට මේ දී යටින් ගින්දර ගෙනියනා වගේ වැඩ පිළිලක් කරතයි. ඒක යෝග කර්මයේ විත වෙන තැනක නෑ. ඒ නිසා මේ නිදිමත අපේක්ෂා කරන එක වීර්ය නැතිකමක් වෙන්නේ නෙවෙයි තියෙන්නේ. ඒ தත්ත්වේ හරියට තේරුම් අරගෙන මේ අවස්ථාව කෙලස් නැති අවස්ථාවේ හිත හැංගෙන්න දෙන්න එපා. හිත ලීන වෙන්න දෙන්න එපා. මේකට අවදි වෙන්න පුළුවන් නම් කෙලෙස් නැති අවස්ථාවට අවදි වෙන්න පුළුවන් නම් අපි හොඳ දේ හොඳ දේ වශයෙන් තේරුම් ගත්තා වෙනවා. ඒක තමයි මට මතක් කරන්න තියෙන එකම දේ. ගරු ස්වාමින් වහන්සේ අවසරයි මම ඊයේ භාවනාවේදී බෙල්ල පහත් වීම ගැන ආපු ප්‍රශ්නය සඳහායි. අද හොඳට සක්මන් කර පරයන්කට පැමිණි පසු බඳ වේලාවක් එම කලින් අපහසු දැනී පසුව ඊයේ ස්වාමින් වහන්සේ දුන් උපදේශ තවත් මීට කලින් වැඩසටහනක් සමගින් දුන්න උපදේශ තුනක් මතක් විය. දැන් ඒ මතක නැත. භාවනාව අතරතුරේදී එය කළ නිසා භාවනාව සාර්ථක විය. සතියෙන් දැකීම හැකි විය. පරයන්කේ සහැල්ලුව සතුටුයි. පෑ දෙකක් පමණ සිටිය හැකි විය. දිගටම මෙසේ කළ යුතුයි නේද? ඊරුවන් සන්නයි ස්වාමින් වහන්සේට. මේ ප්‍රශ්නේ මතුවෙන වෙලාවට තමන්ගේ උපක්‍රමයේ දාන්න ඕනේ හරියට තරතුණා. හරිය වෙලාවේ ලොකු අදිෂ්ඨාන ශක්තියක් එනවා. ඊට පස්සේ ප්‍රශ්නයක් වරින් මම දෙනවා උත්තරේ කියලා. වැරදි උත්තරයක් දීලා වැරදුනොත් අදිෂ්ඨාන ශක්තිය අඩු වෙනවා. නමුත් එක දවසක අදිෂ්ඨාන ශක්තියක් ආව දවස් 10ක් විතර යනකම් බැටරිය charge කරගත්තා වගේ ගැම්මක් එනවා. ඒක නිසා කවදා හරි භාවනාව තමන්ට පිහිටන්නේ වැරද්දක් හරි වැරද්දක් වෙන්න ඕනේ. ඒ වැරද්දට තමන් තුලින්ම උත්තර දෙන්න ඕනේ. කොච්චර පොතේ තිබුණත් කොච්චර මතකෙන් ගත්තත් වැඩන්නේ හරියට ඒක උත්තර දීපු ගමන් හරියට එල්ලෙට පිටි තියන්න පුරුදු වෙන එකන ලක්ෂයක් පිට ගියත් දවසක හරියට එල්ලෙට පිටි තියාගත්ත දවසේ අර මෙතෙක් කරපු ප්‍රයත්න සියල්ලේම ප්‍රතිඵලයක් වශයෙන් ජයග්‍රහණ ලබන මේ අක්ෂණ වේදේකට කියන්නේ මේ දුනු ආයාගේ වේදයට අක්ෂණ වේදේ කියලා කියන්නේ කාටවත් ගත්ත ගමන් එල්ලෙට පිටි තියන්න බෑ නමුත් වෙන ක්‍රමයක් නෑ. වරද්ද වරද්ද තිය තියා ඉනකොට එක දවසක වැදිච්චාම ලොකු ගැම්මක්, ලොකු අධිෂ්ඨාන ශක්තියක් එනවා. ඒ නිසා තවදුරටත් නිින්ද ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. නැත්නම් මේ ප්‍රශ්න කොට ඉන්න බෑනේ. කෙලෙස්මයි එන්න ඕන, දුක්මයි එන්න ඕන, කරදරමයි එන්න. එනකොට ගහලා ගහලා ගහලා හරියට තමන්ගේ දේට කරගත්ත දවසේ සියලු කරදරවල ජයග්‍රහණේ අධිෂ්ඨාන ශක්තිය එනවා. ඒක නිසා තවදුරටත් සුනාමියක් එනවනම් 2006 විතර නෙවෙයි 2016ත් එකක් එනවනම් මීට වැඩි කට්ටිය භාවනා කරනවා. සුනාමි ආපු දවසෙල නිස්සරණනේ එක දවසකත් කාමරවල ඉඳ නැහැ. අනේ තවත් සුනාමියක් ගෙනලා දෙන්න පුළුවන් දෙයයන් ආදර කියලා හරි මම නම් එහෙනම් ගෙනත් දෙනවා. මොකද එන්නම ඕනේ කරදරයක්. ඇවිල්ලා ඒකට හරි උත්තරේ හම්බෙච්චාම ආ. ඉතින් වෙස්සලාගත්ත සුභාසින්චනය නැත්තම් පෙන්කෙල කෙල ගෙදෙට්ට වෙලා රැයට කාලා පුදින එක තමයි කරන්නේ. ඒ නිසා දුක්ඛමයි සද්ධාවට හේතුව. දුක් වූප නිසා සද්ධා. නමුත් ඒක හැම කෙනාම එහෙම කරන්නේ දුක ආපුවම වහ කනවා. මෝඩ තකතිරු. වහ කන එක නෙවෙයි තියෙන්නේ භාවනා කරන එකයි. එතකොට එනේන දුකෙන් ගැටේ ලියනවා. ගැටේ ලියලා අන්තිමට තේරෙනවා මේක දුක හරහා ගිහිල්ලා දුකම සත්‍යක් වශයෙන් අවබෝධ කිරීමයි තියෙන්නේ. ඒ නිසා භාවනාදී පන්තු වෙන සෑම කරදරයක්ම වාසනාවක්. භාවනාවෙන් තොර හම්බෙන හැම වාසනාවක්ම කරදරයක්. අන්නේම කළා පච්චයක් කොටා ගන්න පපුවේ. ගෞරවනීය ස්වාමින් වහන්සේ ආස්වාසේ හා ප්‍රශ්වාසයේ මුලැමැදාග බලමින් සිටියේදී සූක්ෂම වූවා. ඉන්පසු වරින් වර මතුවා. එවිටද එසේ බැලුවෙමි. ඊටමත් හද ආලෝකයක සිටනමින් දැනුණා. ඉන්පසු ආශ්වාස සුලන් රැල්ලේ හා ඒ වැඩිම පිළිබඳ මෙනෙහි කළෙමි. මෙවිත සිත වෙනත් අරමුණු වලට නොයා එහිම නිමග්න විය. ශරීරයක් නොමැති බව වැටේනි. භාවනාව ප්‍රීතිජනක විය. මෙය දිගින් දිගටම පවත්වාගෙන යාම වැරදිදයි පහදා දෙනමින් කාර්නිකව ඉල්ලා සිටිමි. එහෙම දිගට කරගෙන යන්න අපිට අපිට ස්වච්ඡන්දයෙන් කරන්න බෑ. භාවනා හරිය වෙලාවේ ප්‍රතිපදාව හරින හරියනවා. නමුත් අපි මේ රිට්‍රීට් එක මේක 65ද මේ යන්නේ අපි. 65 64 දී අපි මහා ශුන්්‍යත සූත්‍රය ගත්තේ ඒකෙදී සර්වඥාන්සේ පෙන්නනවා මේ වගේ සම්පූර්ණයෙන්ම ගෙවිලා යන වෙලාවක් එනවා ඊට පස්සේ ආය අවිශ්වෙන වෙලාවක් එනවා එතකොටත් ඒ අවිශ්සිලි අතරින් Tamanට උදව් කරපු කරමුණම ගන්න නැත්නම් ආනපානෙම ගන්න ඊට පස්සේ ආය තැම්පත් වෙනවා ආය එනවා ආය තැම්පත් වෙනවා ආය එනවා ඔය ගැසි ගැසි ගැසි ගැසි දෙක එකිනෙකට අන්‍යෝන්‍ය වශයෙන් සම්බන්ධ වෙලා එනකොට ඕනම කෙනෙකුට තේරෙනවා ගැස්සුනොත් තැම්පත් වෙනවා තැම්පත් වුනොත් ගැස්සෙනවා. ගැස්සීමේ අවධානය තැම්පතුවයි තැම්පතුවේ අවධානය ගැස්සීමයි මේ දෙකේ එකිනෙකාට බද්ධ වෙලා තියෙනවා. අපි මේක එකට කැමති එකට අකමැති. ඒ තාක්කල් භාවනා දියුණුවක් නැහැ. මේ දෙකටම සමපැත්තෙන් බැලුව සම හිතෙන් බැලුවොත් මේ දෙක සාපේක්ෂ ධර්ම දෙකක් කියලා. ගැස්සුනොත් තැම්පත් වුනොත් ඉවර වෙන්නේ ගැසිලා. ගැස්සුනොත් ඉවර වෙන්නේ තැම්පත් වෙලා. මේක ළඟ ළඟ ළඟ ළඟ යන්න ගිය කනට වෙනම මනසේ දොරක් කැරෙනවා. මෙවට චෝදනා කළම කියාපාල මෙව ආඩම්බර වෙලා දඟලලා නම් ජීවිතයක් ගොඩ ගන්න බෑ. දෙකටම සමහිත. ඉතින් මේක දිගට ගන්න පුළුවන් නම් හොඳයි. එහෙම ගන්න බෑ. මේ සංසාරේ එහෙම අපිට අවස්ථාවක් දෙන එකක් නෙවෙයි. මේකත් එකයි, අවිස්සුණත් එකයි. දෙකම දිහා එක විදිහට බැලීමේ අදහසක් මෙහෙවීමක් බෞද්ධයා තුල නැහැ. බෞද්ධයෝ කවදාකවත් එහෙම බලන්න බෑ. මොකද බෞද්ධයා පටන් ගන්නකොට මේක හොඳයි මේක නරකයි මේක ධාර්මිකයි මේක අධාර්මිකයි කියලා මිනුම් කෝදුවක් අරගෙනයි බලන්නේ. භාවනාවේදී බුද්ධ ආගමේදී බුද්ධ ධර්මයේදී මේ දෙකටම සමසිත තමයි අපි අෂ්ටලෝක ධර්මයේ කම්පා නොවීම කියන වචනෙන් පෙන්නලා තියෙන්නේ. දැන් මෙවැනි කෙනෙකුට සුදුසුකමක් තියෙනවා. හොඳයි තැම්පත් වුණානේ. ওই තැම්පත් වෙන ජවනික අන්තිම උපදේන්නේ. ඇවිස්සෙනවා. ඇවිස්සුනට පස්සේ ආයෙත් ඇවිස්සිල්ල තියෙන ආනාපානය අල්ලගෙන ගියොත් ආයෙ තැම්පත් වෙනවා. ආයෙ ඇවිස්සෙනවා. ආයෙ තැම්පත් වෙනවා. ආයෙ ඇවිස්සෙනවා. දෙකටම නොසලෙන මනස આવොත් එයාට මානසික අසහනයක් නැහැ. ඒකට ආතතියක් නැහැ. දෙකේම අම්මා හොඳයි කිව්වත් වැරදි තාත්තා හොඳයි කිව්වත් වැරදි ඒ නිසා නංගියේ මල්ලියේ පවසමේ දෙන්නම හොඳේ කියා කිව්වට පස්සේ ප්‍රශ්නයක් නැහැ. නැත්නම් අපි කොහොමඩක්වත් ඉතින් අම්මට එක්කෝ තාත්තට තාත්තට නෙදීලා තියෙන්නේ. දෙකටම එක හිත එනවා කියන එක තමයි මේ ධර්මයෙන් බලාපොරොත්තු වෙන දේ. නමුත් ආගමේ නම් මේවා කඩලා වෙන් කරලා අවුල් කරලා ගැටලා තමයි කතා කරලා තියෙන්නේ. ඒ නිසා කමඨාන සුද්ධ කරගන්න දැන් මේකෙන් පේන තියෙනවා අපි නොදැක්ක සමතුලිතයක් පෙන්ලා තියෙනවා. නමුත් ඒ සමතුලිත කවදාහකවත් අසමතුලිත නැතුව ජීවත් වෙන්න බෑ. ඇවිසීම ඕනෙමයි. ඇවිසුණාට ඇවිසිනාට තැම්පත් නොවෙන්නත් බෑ. ඉතින් මේ දෙකෙන් එකක් ලැබේවා එකක් නොලැබේවා කියන තේරුම බේරුම නැතුව දෙකට සමහිත පැවැත්වීමේ ලා ගෑනු විරිමකමක් නන්නේ. පැවිදි උපවිදි වෙනසක් නන්නේ. බෞද්ධ බෞද්ධ වෙනසක් නෑ මේ දෙක තේරුම් ගන්න මනුස්සයා තේරුම් ගන්න. ඒ තේරුම් ගැනීමට පිරිමෙක් වෙන්න ඕන ගෑණියක් වෙන්න ඕන පැවිදි වෙන්න ඕන බුද්ධ ආගම වෙන්න ඕන මොනම නියතකත් බලපාන. ඒක බොහෝම රැඩිකල් වාදී තීන්දුවක්. ඒකට යෝනිසෝ මනසිකාරය කියලා කියනවා. ඒක බොහොම හිතුවක්කාර තීන්දුවක්. නමුත් එතෙන් එහාට ආය ජීවිතේ ආතති නැහැ. ආයෙ කිපෙන්න බෑ. ඇවිස්සුනාට ප්‍රශ්නයක් නැහැ. ඇවිස්සුනාට පස්සේ තැම්පත් වෙච්චරයි. ආ තැම්පත් ආ එනම් බය වෙන්න බෑ දැන් ඇවිස්සේ. ඉතින් මේ දෙකම දිහා බලන්න පුළුවන් නම් කාටද පුළුවන්න්නේ අපි ඔක උප්පන්න. මම දන්නේ තේරෙනවද කියලා. නමුත් ඒක අපි පැය ගණන් ඒ ධර්ම දේශනාදී සාකච්ඡා කරා. 64 වෙනි එකේ 63 වෙනි එකේදී මේ දෙක අතර තියෙන අන්‍යෝන්‍ය සම්බන්ධතාවය අඤ්ඤමඤ්ඤ ප්‍රත්‍ය ඉතින් ඒක හැමෝටම තේරෙන්නේ නැහැ මෙතන ගිය කෙනාට ඒක තමයි කමටහන් ඒක තමයි කමටහන් සුද්ධ කරනවා කියලා කියන්නේ ගෞරවනීය ස්වාමින් වහන්සේ ආනාපාන සති භාවනාව කරගෙන යන සමහර අවස්ථාවලදී හුස්ම නතර වී ටික වේලාවක් තිබේ නැවත හුස්ම ඇති වෙනවා බොහෝ අවස්ථාවලදී ආනාපාන සති කෙරෙනවාද කියා තේරෙන්නේ නැතුව තිබෙනවා. මේට ඔබ වහන්සේගෙන් උපදෙසක් ලැබේවායි. ඔක්සිජන් ඔක්සිජන් දෙන්න වහාම ලෙඩා මැරෙයි නැත්තම්. පුළුවන් තරම් ඔක්සිජන් මාස්ක් එක ළඟ තියාන භාවනා කරන්න හදිසියක් වුණොත් ටක් ගාලා ඔක්සිජන් දෙන්න. මොකද මැරෙයි මැරෙයි කියලා බලන් තියෙන උත්ම ගන්න තියෙනවා. නමුත් අර ඉස්සලා කියපු දේ මේ සම්පූර්ණම හුස්ම ගෙවෙන තැන තමයි නිවන් දකින්න තැන කියලා හිතාන බොහොම කර කර ඵලයන්කෝ කක කක වරෙන්කෝ දෙන්නන්කෝ කියලා අඳගෙන යන්නේ. නැති වෙනකම්ම ගිය දවසේ ඔන්න තේරෙන පටන් අරගනි මේ සුවාසය දිනවා කියලා එකක් තියෙන ඇදුම කියලා ලෙඩක් තියෙන. හුස්ම ගන්නවා කියන්නේ ඇදුම ලෙඩේ. සුවාසය දිනවා. ඕක නැතුව වැඩේට ජොල්ලිය යනවා. ඕක නැති වෙච්ච දවසම පූර්ණ ජීවිතය සිද්ධ වෙන්නේ. මේ දැන් තියෙන්නේ ආංශික ජීවිතයක්. කොර වෙච්ච ජීවිතයක්. පාක්ෂික කොටස් ජීවිත. හුස්ම සම්පූර්ණයෙන් ගලේකට අවදි වෙන්න giddiya පිටින්ම. සම්පූර්ණ අවදි මන සම්පූර්ණ manussකම සම්පූර්ණ යටිහිත උඩිහිත දෙකම අවදි වෙලා තේරෙන්න පටන් අර ගන්නවා. උඹ නැති වුණ දවසේ උඹට යොලිය ජීවත් වෙනවා කිය. මම නැති දවසට පුදුමාකාර පිරිචි ගතියක් තියෙනවා. මාන්නයක්වත් නැහැ. තෘෂ්ණා කරන දෙයක්වත් නැහැ. ඒ නිසා හුස්ම ටික යන දවසේ මැරෙන වෙලාවේදී හොඳට 100න් ඉන්නවනම් මේ අන්තිම හුස්ම ටික ඉවර වෙනකන් හොඳට 100න් ඉන්න පුළුවන් නම් මේ මේ කවුද මේ ළඟදී ආ ප්‍රශ්නයක් වශයෙන් අහලා තිබුණා මේ මරණ මොහොතදී අන්තිම හුස්ම ගෙවෙන තරම් බලාගෙන ඉන්න පුළුවන් නම් ඒක නේද භාවනාවේ අවසාන ඵලය කියලා. ඔව්. හුස්ම ගෙවන් කිරීම වෙන්නේ මරණ වෙලාවේදී කලබල වෙන්න එපා මේ අනේ බබාට මේ මේ දෑවැද්ද දීලා තියෙන්න බැරි වුණා බැංකු ගෙනම අස්සම් කරලා එන්න බැරිනවා කියන එක නෙවෙයි ආ හුස්ම ටික යනවා අන්තිම එකත් යනවා දැක්කන ඉතින් මේකත් මරණයක් තමයි මේ කියන්න හදන්නේත් අන්නේ මරණයට සූදානම් වීමක් හොඳට පෙන්නවා හුස්ම ගිහිල්ලා ගිහිල්ලා ගිහිල්ලා ගිහිල්ලා මොකක්වත් නැහැ නමුත් ජීවිතේ කිසිම අඩුවකුත් නැහැ 100%ක්ම පිරිච්ච ගතිය එනවා 100%ක්ව සම්පත්‍ති කරගා තියෙනවා සුවාසෙන අතර වෙච්ච දවසේ. ඒ නිසා මෙරියන් කියලා තමයි කියන්නේ තියෙන්නේ. හුස්ම කියලා වෙච්චාවයි. ඡය වෙච්චාවයි. වැය වෙච්චාවයි. නිරුද්ධ වෙච්චාවයි. මොකද වෙන්නේ කියලා බලන්න මොකුත් වෙන්නේ නැහැ හිතව දෙන එක විතරයි වෙන්නේ. ගෞරවනීය ස්වාමින් වහන්සේ වීර්ය හා සමාධිය සම්බාර කරන ආකාරය තවත් උපමාවකින් පහදා දෙනසේක්වා ඔබ වහන්සේ සම්මා සම්බුදු සරණයි. ඒකට ඇත්තට උපමා කීපයක්ම පෙන්ලා දීලා තියෙනවා මේ සිරා වේදේ කියලා එකක් ලොකු සංසේ ඔයලා දාලා තියෙන පොතේ සමථ විදර්ශනා භාවනා මාර්ගයේ වතුරේ පාවන නෙළුම් පෙත්තක මුදුවර කැපෙන පිහකින් අතින් නෙළුම් පෙත්ත අල්ලන්නේ වතුරේ තියේදී ඒකේ තියෙන රේඛාවක් බලන්න හදනවා කියන. ඒකේ තියෙන නාරටියක් බලනවා. ඉතින් එතකොට යාට මේ පටල නැනේ භාවීමේ තියෙන්නේ හරියට දැලිපිය තියලා රේඛාවක් බලන්න මොන්න තරම් සමතුලිතතාවයක් ඕනද කියලා. එහෙම නැත්නම් රජ කෙනෙක් කියනවා මේ බම්බයක් දික මකුළු දැලක් ගෙනාව කෙනෙකුට දහසින් බැඳි පියල්ලක් දෙනවයි කියලා. ඉතින් මිනිස්සු ගිය ගමන් මකුරු දල කඩන් දූවන්න හදනවා මාලිගාවට මකුරු මගදී කැඩෙනවා. යම් කිසි කෙනෙකුට බඹේ අධ්‍යය මකුරු දලක් හරියට දික් කරන හුලං වදින්න නැතුව හිමීට මාලිගාවට යනකම් ගෙනියන්න පුළුවන් නම් මකුරු දල නැති ප්‍රශ්නයක් නෙවෙයි තියෙන්නේ. හම්බ වෙච්ච ගමන් තක්කු මුක්කක් එනවා අල්ලපු ගෙදර මිනිහා මට ඉතලා දුවයි දන්නේ ආ දුවල පළච්චි මකුරු දල කැඩලා යනවා. ආන්නේ වගේ මේ එකලස් කිරීම සුසර කිරීල සංගීත ශිල්පයේ තියෙන අන්තිම කෙලවර. බුදුරජාණන්සේ දීලා තියෙන වීණාව සුසර කිරීම ඕනට තද වුණොත් ඒ පුපුරන සද්දයක් වෙනවා. ඕනට මුලුක් වුණොත් බොල් සද්දයක් වෙනවා. මයික් එකට කතා කරනකොට හුඟාවක් ලඟම පුපුරනවා. ඈත් වුණොත් ඇහෙන්නේ නැහැ. ඒ නිසා මයික් එකට කතා කරනකොට මේ යොදන වීර්යයත් ඒකේ අනික් අයට ඇහෙනවද කියලා සලකා බලන ගතියත් නැත්තම් හොඳ වටිනා කතාවක් කරන වෙන්න පුළුවන්. ඇහෙන්නේ මොකක්වත් ඇහෙන්නේ. ඒ නිසා අපේ ජීවිතයේ හැම තැනකදීම ওই ලුණු මිරිස් මදි වීම තමයි ප්‍රශ්න තියෙන්නේ. ලුණු පොල් කටේ ලුණු තියෙනවා. කහ ගොඩලේ කහක් තියෙනවා. මිරිසුත් තියෙනවා. නමුත් හරියට පදම දාගත්තොත් මොදි ටික්කට නව ටික්කක් කියලා කෑ හැකියි. නැත්තම් ඉතින් උයපු අම්මන්ඩගේ මුට්ටිය වනන නමන්න වෙන ඔඩුවේ නැද්දකින් පුළුවන් නම් උයාගත්තනම් කාපියේ කියලා. ඔක්කොම මුට්ටි වල තියෙනවා මම පදම දන්නේ නැහැ. දැන් සුඛෝපභෝගී ජීවිතය කියලා කියන්නේ හැම දෙයක්ම තියෙනවා. හැබැයි මානසික අසහන මොන්නම විදිහකින් සාන්තියක් නැහැ. සැප සම්පත් ගොජ දානවා. කෝ සමබර භාවයක්. කෝ පොළවේ ඉන්න පුළුවන් ගතිය. කෝ manussකම. ඉතින් අර හැම වස්තුවක්ම තමන්න කරදරයක් කරනවා. හම්බ වෙනකන් නම් හිතෙන්නේ වස්තුව ලැබුණා නම් අම්මා ඉඳ ඊට ඇත මිට කාසිපණන් හොඳ හැටි තියෙනවා නම් මම හිටගෙන දිවි ලෝකේ මවන්නම් කියලා තමයි පටන් අරගන්නේ. අන්තර සල්ලි හම්බෙන්න අපිට නෑ දෑ තරහ වෙනවා, යාළුවෝ තරහ වෙනවා, තමන්ට තමන් ඊර්ෂ්‍යා කරගන්නවා ජීවිතේ නෑ. නිසා දේවල් නැතිකම නෙවෙයි තියෙන පදම. අපි යනවා ඊගා ප්‍රශ්න. ලිඛිත ප්‍රශ්නේ පමණයි සමනස්. අපි පැයක කාලයක් කරගෙන තිනවා. ඉදිරිපත් කරන ප්‍රශ්න ඔච්චර දෝෂයක් නෑ. හුඟ දෙනෙක් වගේ අර ගොඩක් මූලධර්ම ප්‍රශ්න අල්ලගෙන අවුල් කරන ගතියක් නෑ. ඒ නිසා භාවනා කරලා තියෙනවා. අනිත් එක දවස් දෙකක මේ වෙනකොට ගත වෙලා තියෙන හැටියට බලනකොට මේ රිට්ටිටගේ ප්‍රතිඵල නෙවෙයි මෙවුවා. තමයි මේ වෙනකොටත් ගත කරන ජීවිතයක් ආධ්‍යාත්මික ජීවිතයක් ගත කරපිකේ ප්‍රතිඵල තියෙන්නේ. එහෙම ගත නොකරපු නොලියපු ඇත්ත ගැන නෙවෙයි මම මේ කතා කරන්නේ මේ ලියපු ටික ගැන. ඒක නිසා මේ පොදු කමටහනකට ගිහිල්ලා ඔක්කොට මේ කහඬ සලස්සන්න වෙච්ච එක ගැන මම සතුටුයි. එක එකන කමටහන් සුද්ධ කරා නම් මේ වගේ ඔක්කොටම පොදුවේ මේක බුද්ධියක් ලැබෙන්නේ නැහැ. ඒ නිසා සමහරුන්ට ලොකු අසාධාරණ සිද්ධ වෙනවා පුද්ගලිකව කතා කරන්න හම්බෙන්නේ නැති එක. මම ඉතින් කතා කරන්න කතානේ මගේ වාසියටනේ. මම කියන්නේ මේ එක ප්‍රශ්නයක්වත් මගේ ප්‍රශ්න කියලා ගන්න එපා. මේ මානවයාගේ ප්‍රශ්නයක් තියෙන්නේ. මට දැක ගන්න පුළුවන් ජනල් කවුද ආවේ? මං විස්තර කරන්නේ ඕකට පුද්ගලිකත්වයක් ගන්න තේ උපහෙලි කරන්න. හෙලි කරපු ගමන් අනික් මනුස්සයා ගන්න පුළුවන් එකන ගන්න. මේ මමයා කියලා ප්‍රශ්නත් සීමා කරන, උත්තර සීමා කරන්න ගියාම එතන අධිරාජ්‍යවාදයක් කියන්නේ පොද්දුවේ. යන්න ගිච්චාම ප්‍රවාහන සීවේ කෝච්චි යන්නේක බස් එකේ යන්නේක හොඳයි Tamange පුද්ගලික කාර් එකක් තියාගෙන යනවට වැඩිය. ඉතින් උග දෙනෙක් කැමති ප්‍රයිවට් කාර් එකක් තියාගෙන යන්න තමයි. නමුත් මං කියන බස් එකේ කට්ටිය මේක තුල යන් කිය. ළඟ බස් එකේ පුද්ගලික කාර් තියෙන එක ආඩම්බරයක් වුණාට ඒකේ නෑ අර පොදු ගතිය නිසා මේ බස් එකේ යන්න මාත් කැමතියි. වෙන මේ සතිವಾರ ඉවර කරන්න ඉස්සලා වෙන කාට හරි මේ වෙඳි ඉදිරිපත් කළ යුතු ප්‍රශ්න තියෙනවාද කියලා මම කරුණාවෙන් දැනගන්න කැමතියි. නැත්නම් අපි මෙතනින් සතිವಾರය સમાપ્ત කරන්න බලාපොරොත්තු වෙනවා. දැයි එහෙනම් සියලු දිනාටම තෙරුවන් සරණයි.